ඉතින් මේ වැඩමුළුවේ දවසික එක අංකයක් විදිහට අපි ධර්ම දේශනා කාලයක් වෙන් කරගෙන තියෙනවා. ඒ අනුව අපි හැමදාම ලදලද ඉඳ අවස්ථාව අනුව ධර්ම දේශනා පවත්වනවා. අපි ඒක දේශනා මාලාවක් විදිහටයි මේ තාක් පවත්වාගෙන ආවේ. ඉතින් මේ දේශනා මාලාවම සඳහා සද්වචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉච්ඡ සීසත් ධර්මයේ දීවිලා තියෙන ත්‍රිපිටකයේ අංගුත්තර නිකාය කියන පොතේ ටික නිපාතේ සඳහන් වෙලා තියෙන සූත්‍රේකුයි අපි මූල මාතෘකාව වශයෙන් තියාගත්තා. ඒ සූත්‍රයට අපි සම්මත කරගත්තා මේ වැඩසටහන සඳහා ආජීවක ශාවක සූත්‍රය කියලා තියාගන්නමු කියලා. මොකද ත්‍රිපිටකයේ අංගුත්තර නිකායකට වෙනමම නමක් දීලා තිබුණේ නැහැ. ඉතින් මේ ආජීවක ශාවක සූත්‍රයේ ප්‍රශ්න තුනක් මාර්ගයෙන් අපිට පුරු පුරුදු වචන තුනකට අර්ථ සපයන්න බලාපොරොත්තු ඒක අනුයි මේ සූත්‍ර විකාශනය වෙන්නේ. පළවෙනි අර්ථය තමයි ස්වකහාත කියන අර්ථය. මොකද්ද ධර්මයේ මනාකොට දේශනා කරන ලද ධර්මය. නැත්නම් ධර්මයක් ස්වකහාතයි කියලා කියන්නේ මුල යහපත් මැද යහපත් අග යහපත් කියලා කියන්නේ මොන පළප්පරෝයි නැ සලකලා. ලෝකේ ගොඩක් ධර්ම තියෙනවා. ඒකෙන් සුවක්හත ධර්මේ නම් කුමක්ද? ඊට පස්සේ වෙන්නේ ධර්මයක් තමගේ ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ ධර්මයට බැසගෙන ජීවත් වීම නම් වූ සුපටිපන්න භාවය. මනාකොට පිළිපන් භාවය කියන්නේ කවුද? එවැනි පිළිපන් කෙනාගේ හැඩගතික ලක්ෂණ කොහොමද? තුන්වෙනි එක තමයි ව්‍යාකාර වූ සුවක්හත ධර්මයක යෙදී ගත යුතු කරන කෙනා කෙලපැමිණීමක් සිදු වුණොත් තමන් බලාපොරොත්තු වෙන්නා වූ ඒ නිෂ්ඨාවට පැමිණීමක් සිදු වුණොත් දෙවැනි කෙනාගේ ලක්ෂණ මොනවාද? නැත්නම් කාටද එහෙම තමන් කරපු ප්‍රතිපත්තා ප්‍රතිපත්තියේ නිමාවටපත් වුණා කියලා කියන්න පුළුවන් වෙන්නේ කියන මේ සුවක්ඛාත සුපටිපන්න සුගත කියන පද තුනයි මේකේ සූත්‍රයේ සාකච්ඡාවට භාජනය වෙන්නේ. ඒක බොහෝමත්ම ප්‍රායෝගිකව සාකච්ඡාවක් මාර්ගෙන් ඉදිරිපත් වෙනවා ඒ ආජීවක සාරකයත් ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක. එහිලා අපි දැන් ඉන්නේ 13 වෙනි දේශනාවේ. මේ 13 වෙනි දේශනාව වෙනකොට අපි විශේෂයෙන්ම සාකච්ඡා කරමින් ඉන්නේ මේ සුපටිපන්න භාවය ගැන. සුපටිපන්න භාවය ගැනයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ සුපටිපන්න භාවය විස්තර වෙන්නේ යම් කිසි කෙනෙක් යම් ප්‍රතිපදාවක යෙදී ගත කරනකොට ඒ කෙනාගේ කලින් තිබුණු රාගය ටික ටික හෝ අඩු වෙනවා නම් කලින් තිබුණු තරහ යන ද්වේෂය ටික ටික හෝ අඩු වෙනවා නම් කලින් තිබුණු නොදන්න කම මෝහේ අන්ධකාරේ අඩු වෙනවා නම් ආන්න ඒක තමයි සුපටිපන්නයි කියලා කියන්නේ මනාකොට පිළිපන්නයි කියලා කියන්නේ. ඉතින් ඒක මම හිතනවා මේ කවුරුත් වගේ අහලා ඇති එහෙම නැත්නම් කවුරුත් වගේ පිළිගන්නවා. නමුත් අපි කොහොමද දැනගන්නේ අපි ළඟ තියෙන මේ රාගය දුරු වෙනවද, ද්වේෂය දුරු වෙනවද, මෝහය දුරු වෙනවද කියලා. ඉතින් ඒක හොරාගයන්මයි පේන අහන්න වගේ ඒ සඳහා පෙළඹිච්ච කෙනා මට රාගය නෑ, මට ද්වේෂය නෑ, මට මෝහය නෑ කියලා කිව්වට ඇත්තටම ඒ රාග ප්‍රහාණයට යෙදී ගත කරන කෙනාට සුදුසුකම් දිනවද තමන්ගේ රාහයේ ප්‍රහාණය වෙන බවට සහතිකය දෙන්න. යම් කිසි කෙනෙක් ද්වේෂය නැති කිරීමට කටයුතු කරනවා කරන ගමන් එයාටම පුළුවන්ද අන්නාරිගේ මූණ බලනවා වගේ ආමම තිබුණට වැඩිය දැන් මගේ ද්වේෂය අඩු වෙලා තියෙනවා කියලා විනිශ්චයක් කරන්න. නැත්නම් එයාට ඒකට අයිතිවාසිකමක් තියෙනවා. ඒ වගේම තමන්ගේ මෝඩකම අඩු වෙනවා. අඩු වීම සඳහා කටයුතු කරනවා. කටයුතු කරන යනකොට කොහොමද දැනගන්නේ? මොහේ අඩු වෙලා තියෙනවා නැත්නම් ඒ අඩු කිරීමට කටයුතු කරන එකට පුළුවන්කමක් තියනවාද? මේ මෝහය නැති බවට විනිශ්චය කරන්න. ඉතින් මේක ඕනම කෙනෙක් හිතන්න තියෙන්නේ ඒක තමයි ඉතින් තියෙන එකම ක්‍රමයේ ලෝකේ මේ කරන කෙනාට තමයි වැටහෙන්නේ කියලා. ඉතින් සරුවච්චන් වහන්සේත් ඒක පිළිනො ගන්නවම නෙවෙයි. නමුත් සරුවච්චනාංශي ඒ සඳහා උරගලක් බලා ගන්න පුළුවන් කණ්ණාඩියක් අතට දෙනවා. දීලිවලා මේ වරින් වර වරින් වර ඒකේ පරීක්ෂා කරලා එන්න එන්න රාගය අඩු වෙනවද, ද්වේෂය අඩු වෙනවද, මෝහය අඩු වෙනවද කියලා ඒ කිනාටම ඒ ආදාසේ කන්නාඩිය සාක්ෂි කරගෙන උරගල සාක්ෂි කරගෙන කටයුතු කිරීමට උනන්දු කරනවා. අන්න ඒ විදිහට බලනකොට තමයි සුපටිපන්න භාවය. තමයි මනාකොට මේ ධර්මයේ බැසගෙන ජීවත් වෙනවද කියන එක ප්‍රතිපදාවට බැසගෙන ජීවත් වෙනවද කියන එක මැන ගැනීම සඳහා මේ සූත්‍රයෙන් පොඩ්ඩක් පරිබාහිරව උපාදාන පරිවර්ත සූත්‍රයේදී ඒ පුද්ගලයා මේ කයට තමගේ ශරීරෙට පවත්වන සම්බන්ධතාවයේ භාවනා ලෝකයෙන් කියනවා නම් කායानुපස්සනාවේ නැත්නම් රූප ධර්ම පිළිබඳව යාගේ භාවනාවේදී මොන මොන වෙනස්කම් වෙනවද කියන එක කණ්ණාඩියක් විදිහට වගේ සර්වඥාන්සේ පෙන්නලා තිනවා මෙන්න මේ විදිහට මේ විදිහට මේකේ වෙනවනම් අන්න වැඩේ හරි. ඊට පස්සේ තමන් දවස පුරා විඳින සැප වේදනා දුක් වේදනා පිළිබඳව තමන්ගේ ආකල්පේ ඒ පුද්ගලයා ක්‍රියාත්මක වෙන හැටි ඒ අනුව කෝප වෙන හැටි නැත්නම් කලබල නොවෙන හැටි ආදී වශයෙන් කෙනෙකුට පුළුවන් ඒ දැන් කාලේ වෙනකොට නම් අවුරුදු 2600ක් ඒවා උත්සාහ කරලා කටයුතු කරපු උතුමන්ගේ චරිත දිහා බලලා සාපේක්ෂව එන්න එන්න ද්වේෂය අඩු වෙනවා කියලා දැනගන්න. ඒ වගේම මෝහය තමන්ගේ තියෙන අවිද්‍යාව මෝඩකම එන්න එන්න අඩු වෙනවා කියලා බලනද රාගේ රූපත් එක්කත් පුළුවන් වේදනා දිහා බලලත් පුළුවන් සංඥා දිහා බලලත් පුළුවන් සංස්කාර දිහා බලලත් පුළුවන් විඥාන දිහත් බලලා පුළුවන් කියන එකයි ඒ උපාදාන පරිවර්ත සූත්‍රය සඳහන් කරන්නේ. ඉතින් මම මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මයේ සඳහන් මේ ගැඹුරු පද එක දිගටම කියලා කියාගෙන යනකොට ඒක වැටහෙන්නේ නැති බවටන් වෙන්න පුළුවන් කාරණාවක්. නමුත් මේ සාමාන්‍යයෙන් කවුරුත් වගේ අහලා ඇති කියලා මම විශ්වාස කරනවා මේ පංචස්කන්ධය කියනකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ හොරු කටවරුතු වචන ටික හරි. නමුත් ඒක මදි මේ වැඩේ කරගෙන යනකොට ඊට වැඩිය ගැඹුරින් ඒක සාකච්ඡා කරගන්න වෙනවා. ඒක දැනගන්න වෙනවා. ඉතින් අපි පහුගිය ටික ටිකේට ක්‍රමයේ ක්‍රමයේ ගෙවම් කරලා ඇවිල්ලා හිටියේ මේ සංඥා කියන හැඳිනීම් කියලා සිංහලෙන් හඳුන්වන චෛසික ධර්මය ගැන. මේ සංඥා පිළිබඳව සාමාන්‍ය ගැඹුරින් ධර්ම නොදන්න කෙනෙකුට විතර කර දීමේදී අටුවාචාරින් වහන්සේලා සංඥා විඥාන පඤ්ඤා සංඥා පඤ්ඤා විඥාන කියලා සංඥා විඥාන පඤ්ඤා කියලා පද තුනකට ගලපලා කියලා කියනවා. සංඥා කියන පදයෙන් පටන් අරගෙන ඒක තව විස්තර සහිතව දැන ගැනීමක් තමයි විඥාණයෙන් සිද්ධ වෙන්නේ. ඒ විඥාණය කියලා පැමිණිච්චාම මේ කියන අද නිදර්ශනේ හැටියට ඒක ප්‍රඥා බාඩපත් වෙන නිසා සංඥා විඥාන පඤ්ඤා කියන පද තුනම ප්‍රඥා ගතිකයි ඒක ප්‍රඥාවට තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් මේකට උපමාවක් දෙනවා පොඩි දරුවෙක් සෙල්ලම් කර කර ඉන්නකොට ආයෙන් හරි වැටිච්ච කරාඹුවක් හරි මුද්දක් හරි පතරම් දෙයක් වැලි අතර තියලා අහුදිනවා. එතකොට යාචකේ පාට නිසා තීරණ මේකේ වටිනාකම. ලස්සනයි රත්තරන් පාටයි කැටයන් කොටලා තියෙනවා. ඉතින් යා වැලි සෙල්ලම් කරන ගමන් උනත් මේක අල්ලගෙන ගිහිල්ලා අම්මට පෙන්නනවා. මේ මොකක්ද එයා දන්නේ මේ මොකක්ද කියලා. ඉතින් ඒක දැකපු ගමන් අම්මා කියනවා අනේ කොහෙන්ද පුතාට හම්බුනේ මේක මේ මේ රත්තරන් මේක රත්තරන් උපකරණයක් කියලා ඒ දරුවට තේරෙන්නේ නැහැ. එහෙම වටිනාකමක්. ඇට සංඥාවක් තියෙනවා මේක වැලි නෙවෙයි කියලා. මොකද අම්මට තේරෙනවා දරුවට වැඩිය මේක රත්තරන් කියලා. නමුත් මේකේ කැරට් කොච්චරක් තියනවද? වටිනාකම කොච්චරද? මේ කැටයන් කපපු නිසා වටිනාකම කොච්චර වැඩි වෙලා තියෙනවද කියලා කියන්න අම්මට බෑ. එයා ආචාර්ය ගාවට ගෙනියන්න ඕනේ. එයා රත්තරන් වතුර දාන කෙනා ගාවට ගිහිලා එයා උරගයේ උල්ලලා හරියටම කියනවා මේක මේ කැරට් මෙච්චර ගානක රත්තරන් මේ අර මෙච්චරයි අද ලෝකේ රත්තරන් ගන්න මෙච්චරයි මේක ඇට යනකොට නිසා මේකේ වටිනාකම මෙච්චරයි කියලා හරියට අරකේ වටිනාකම වෙනස් වෙන හැටි ඔක්කොම තියෙනවා. අන්නේ යතින් බලනකොට සංඥාව හරියට පොඩි දරුවෙක් වැල්ලේ තිබිලා රත්තරන් කැල්ලක් අහිඳනවා වගේ. විඥාණය ඒක පොඩි දරුවට වැඩි අනිත්‍යය වෙන් කළ දැනගැනීමේ ශක්තිය විඥාණය තිනව ප්‍රඥාවෙන් තමයි ඒක අන්තිමටම විෂද වශයෙන් විස්තර වශයෙන් දැනගන්න. ඉතින් ඒ නිසා මේ සංඥාව යම් කිසි කෙනෙකුට වෙන් හඳුනා ගැනීම සඳහා උදව් කරන චෛතසිකයක් අර පොඩි දරුවට වැලි සෙල්ලම් කරනකොට හම්බෙච්ච පතරන් කයලා වගේ. ඒ වගේම තමයි අපි යම් මතයක්, යම් අදහසක්, යම් රුචි අරුචිකමක්, යම් අපේ පෞරුෂත්වයක් ඇති කරගන්නේ ඔන්න වගේ අපි හිතට වඩා ගන්න යම් යම් සංඥා අනුව ඒ නිසා යම් වෙලාවක කෙනෙක් අදහසක් ඇති කරගන්නවා මේ මට මේ මේ දේ ලැබුණොත් හොඳයි දැන් මම මේ වගේ කෙනෙක් වෙන්න ඕනේ ආදි වශයෙන් එයා සංඥාවක් ඇති කරගන්නවා උදාහරණයක් වශයෙන් කියනවා නම් ඔය ඇත්තට හොඳ උදාහරණයක් නෙවෙයි නමුත් මේක කාරණාවට මුද නිදර්ශනය කරන නිසා මම හිතන එක හොඳ නිදර්ශනයක් වෙයි කියලා ඔය අපි ඔය පහුගිය දවස්වල හිටපු වේලුකුලේ ප්‍රභාකරන් පොඩි කාලේ පානදුරේ පැත්තේ මම අහලා තියෙන කතාවක්. පානදුරේ පැත්තේ තමන්ගේ පූසාරි කෙනෙක් කියන බාප්පත් එක්ක ඉඳලා තියෙනවා. එයා ඒ පැත්තේ කෝවිලක් කරගෙන ඉඳලා තියෙනවා. ඉතින් කාගෙත් වගේ ප්‍රසාදයේ දිනාගෙන ඉන්න වෙලාවේදී මෙයා බාප්පලා ගෙදර හැදිලා තියෙනවා. පොඩි කොල්ලව ඉන්න කාලේ දෙමළ සිංහල සටනක් ගිහිල්ලා තියෙනවා. දෙමළ සිංහල සටනක් ගියාට පස්සේ ඉඳපු ගමන්ම අර ඒ කෝවිලටම ඇවිල්ලා පේන කියන මිනිස්සු අර පූජාරිය අල්ලගෙන ගිහිල්ලා පාරමැතිල මරලා ඇහෙන කාර් බැරල් එකට දැම්මා. ඉතින් පොඩි කොල්ල මේක දිහා බලන හිටියවල තමන්ගේ ආදරණීය බාප්පා මෙතෙක් කල වැඩ කරන මිනිස්සු ඇවිල්ලා කාර් බැරල් එකට දාලා පුච්චලා මැරුවයි කියලා. එයාට හැඟීමක් ඇති වුණාලු මම උඹටත් ඔය වැඩේ කරනවා කියලා. මම උඹලටත් මේ වැඩේ කරනවායි කියලා. ඒ අර පුංචි බාප්පයි පුතයි අතර තියෙන සම්බන්ධතාවයේදී සංඥාව ගත්තා. අරගෙන ඉඳලා බලනකොට ඇත්ත තමයි සිංහලයි දෙමළයි වෙනස්. සිංහල නිතරම දෙමළට තරහයි. දෙමළ සිංහල දෙමළ සිංහලට තරහයි. ඒ නිසා එන්නේ එන්නේ මේක හිතලා හිතලා හිතලා මෙයාගේ හිත චිත්ත මට්ටමට ගියා. මම මේක කරන්න ඕනේ අපේ ජාතියට ගොඩේන්න නම් අපිත් මේ රට ඉපදිච්ච ජාතිය මේ මහා ජාතියට මේක උගන්වන්න ඕනේ කියලා මුන් මරලා මම ගහලා සපත්තු හදන්න ඕනේ කියලා මේක තද බල විදියට හිතේ බහගත්තා. ඊට පස්සේ මෙයා මුළු ජීවිතේම මේ සඳහා ගත කරා. එතකොට එයා දික්ටිගත වෙලා ඊට පස්සේ මේ මනසට මුන්නම විදියකින්වත් මේ සඳහා කරන එකම පියවරක්වත් වැරද්දක් කියලා පේන්නේ නැහැ. යාට ඕනලා තියෙන්නේ හොඳින් හෝ නරකින් මගේ මේ සිද්ධිය ඉෂ්ට කරන්න ඕනේ. යතින් මේ මිනිසයා හිතට ගත්ත දේ කරා. ඉතින් මේ සිද්ධිය බුදුහාමුදුරුව විස්තර කරනකොට කියනවා මෙවැනි වැරදි අදහසක් ඉස්සල්ලාම හිතට එනකොට ඒක සංඥාවක් විදිහට එනවා. ඊට පස්සේ ඕක පැහැවන්න පැහැවන්න පැහැවන්න පැහැවන්න ඕක චිත්ත මට්ටමට යනවා. එයාගේ හිත චින්තාමය විදිහට මේකට කළ යුතු නොකළ යුතු දෑ කල්පනා කරමින් ඉතින් පැහැවනකොට චිත්ත මට්ටමට යනවා. ඊට පස්සේ හැම පැත්තෙම මේකට සාක්ෂි දෙන කරුණු වෙන්න වෙන්න අන්තිමේ චිත්ත tattve දික්ටි මට්ටමට යනවා. දික්ටි මට්ටමට ගියොත් බුදු කෙනෙකුටවත් ඒක අයින් කරන්න බෑ කියලා. චිත්ත මට්ටමද, දික්ටි මට්ටම කියලා කියන්නේ සම්පූර්ණම ඇටුවම් බහැලා මොන જાතියක්වත් බේරන්න බෑ. චිත්ත මට්ටමට ගියත් ගා කමාරුයි කියලා. යාට ගොඩක් හේතු ගන්නන්න ඕනේ. යාට ගොඩක් කරුණු ගන්නන්න ඕනේ. ඔය අරගෙන තියෙන්නේ වැරදි සංඥාවක්. මේ වැරදි සංඥාව නැවත නැවත ඇසුරු කිරීමෙන් තමයි ඔහික චිත්ත මට්ටමට අවිල්ල තියෙන්නේ කියලා ගොඩාක් වාද කරන්න ඕනේ. මොකද ඒ මත සංඥා මට්ටමේදී කඩන්න ලේසි කියලා තියෙනවා. සංඥා මට්ටමේදී ලේසි, චිත්ත මට්ටමේදී අමාරුයි, දිට්ඨි මට්ටමේදී බෑ. ඒක නිසා බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් දිට්ඨිගත පුද්ගලයාට කිසිම ආලෝකයක් ලැබෙන්නේ නැහැ, ධර්මේ සරණක් නැහැ, සංඝ සරණක් නැහැ. ඒක නිසා දිට්ඨිගත පුද්ගලයාට ඉරේලියක් හම්බ වෙන්නේ නැතුව බින්ගයක් ඇතුළේ ඉන්නේ මිනිස්සෙක් වාගේ බුදු එළියක ආලෝකයක් ලැබෙන්නේ නැහැ. චිත්ත මට්ටමේ ඉන්න එක්කනට කලාතුරකින් ලැබෙනවා. නමුත් මේ පුද්ගලයාට අර ගත්ත වැරදි සංඥාව නිසා මේක පේන්නේ නැහැ නිවැරදි විදියට. සංඥා මට්ටමේ ඉන්න එක්කනට ඒක හදා ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ කෙලෙස් වල තියෙන අනුසය ඊටාම ගැඹුරට විහිදලා තියෙන තමන්වත් දන්නේ නැති තමන් හරහා ක්‍රියාත්මක වෙන මේ අනුසය ගලවලා දානවා කියන එක දික්ටි මට්ටමේදී කරන්න බෑ චිත්ත මට්ටමේදී කරන්න බෑ සංඥා මට්ටමේදී හට ගන්නා තැනදීම අල්ලගත්තොත් බලාපොරොත්තුවක් යන්න පුළුවන්. නමුත් සංඥා මට්ටමින් අල්ලනවා කියන එක ඉතාමත්ම අමාරුයි. ඒ මොකද සාමාන්‍ය සමත භාවනාවකින් කිට්ටු කරන්නවත් බෑ. හොඳට සමති භාවනා කරලා විපස්සනාට ගිහිල්ලා හරි පිරිසිදුව. නැන්දේ ගල බේරන්නාසේ හොඳට ධර්මතාවයේ දැනගෙන තමන්ගේ රූපයක් බලන වාරයක් පාසා, සබ්දයක් අහන වාරයක් පාසා, ගඳ රස පහස විදින වාරයක් පාසා මේ එක එක සංඥා කුංචියට මේ වැස්ස වෙලාවට අගුවේ තියලා තිබුණ කලයකට අගුවෙන් වැටෙන වතුර බිඳුව බිඳුව පිළිලා කලේ පිරෙන්න වාගේ මේ සංඥා වලින් නිතරම පෝෂණය වෙන හැටි ඒ සංඥා එනකොටම අල්ලා ගත්තොත් එව්වා බලන්නගේ දෘෂ්ටිය හැටියට මොකක් සිද්ධ වුණත් Tamanne පේන්නේ Tamanට ඕන දේ තමයි. ආන්නේ ඒ බව තේරුම් අරගෙන මේ සංඥාවෙන් අල්ලනවායි කියලා කියන එක මේ භාවනා විදිහේ ඉතාමත් විචිත්‍ර අවස්ථාවක්. ඒක සඳහා සංඥා වැඩ කරන හැටි දැනගන්න. ඊට පස්සේ සතිය නිතරම එලිබිලා තියෙන්න ඕන අඩු ගානේ ආනාපාන සතිය වගේ ඉඳගෙන කරන භාවනාවකදී ඒ භාවනා දිගට පැවැත්වීමට වගේ සතියක්. ඒ වගේම සක්මනක් කරලා ඒක ටික රූප පෙනෙද්දී සද්ද ඇහෙද්දී අනිකුත් දේවල් පෙනෙද්දී ඒ සතිය කඩා ගන්න නැතුව යන්න හදනකොට අන්නර සංඥාවල් වැඩ කරන හැටි එක එක සංඥාවල් හිතට රිංග ගන්න හැටි අර සති ආලෝකයෙන් සති ධාරාවෙන් දැක ගන්න පුළුවන්. අන්න එතකොට විතරක් මේ පුද්ගලයාට තේරෙයි Taman මේ පිරිසක් එක්ක හිඳලා ඒ පිරිස අහන දේ ඇහුවට, දකින්න දේ බැලුවට, ගඳ දේ ගඳ බැලුවට, රස දේ රස බැලුවට, පහස ලැබුවට Taman උකහාගන්නේ Tamanගේ රුචි අරුචිකම් අනුව තමයි. උපමාවක් විදිහට කියනවනම් එකම පොළවේ කොඹ ගහකුයි අඹ ගහකුයි පිහිටවහම අඹ ගහ උරා ගන්නෙම රස ඕජාව. කොඹ ගහ උරා ගන්නෙම චිත්ත රසෙම තමයි. උරා ගන්න සෑම හටවි රසයෙන්ම කොඹ ගහ චිත්තක් හදනවා. අඹ ගහ තනි රහක් හදනවා. ඒ වගේ තමයි මේ භාවනා නොකරන භාවනා කරන මොන කෙනා වුණත් කොතන හිටියත් Taman සිද්ධියක් බලලා හඳුනාගන්නේ වටහාගන්නේ Tamanගේ දාගෙන ඉන්න කණ්ණාඩි දෙකේ හැටියට තමයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් අවු කණ්ණාඩි දෙකක් දාගෙන ඉන්න කෙනාට හැම වෙලාවෙම අන්ධකාරය වගේ පේනවා. හැම වෙලාවෙම වහින්න කිට්ටු වෙලා වගේ පේන්නේ. මොකද එයාගේ ඇස් දෙක නිසා. නමුත් කණ්ණාඩි දෙකක් දාපු නැති කෙනාට එහෙම කන්නේ නැහැ. අන්න වගේ මේ සංඥාව පුදුමාකාර විදියට අප කරා පැමිණෙන සෑම අත්දැකීමක්ම වර්ණ ගන්නවා. ඉතින් ඊට පස්සේ ළඟ ඉන්න කෙනා දකින්න එකක් දෙන්නම එක දිහා බලන්නේ. එක්කෙනෙක් බලන්නේ ඒක Taman දකින්නේ මේක තව කෙනෙක් දකින්නේ ඒක. ඒක නිසා ඒ තුන් දෙනාට කිව්වොත් දැකපු දේ පිළිබඳව මොනවද කියන්න කියලා සම්පූර්ණ වෙනස් වුණා කියන්නේ. ඒ මොකද අපි මේවා අඳුනා ගැනීමේ තියෙන විචිත්තත්වය නිසා. ඉතින් මේක සාමාන්‍ය එදිනදා ජීවිතේ ඇත්තට ප්‍රශ්නයක් නෑ. තම තමන්ට රුචි විදියට තම තමන් එක මේ <clears throat> අවබෝධ කරමින් වටා ගනිමින් හඳුනා ගනිමින් ජීවත් වෙනවා. මේක පේන්නේ ලෝකේ විචිත්‍රත්වය වගේ. මේක පේන්නේ ලෝකේ సౌందර්යය වගේ. යා එක පැත්තකින් රස විඳිනවා තව පැත්තකින් රස විඳිනවා. ඔක් කවදා හරි මේ විදියට මේ වරදොල පටලවාගත්ත පේන අහන ගන්ධ රස බලන දේවල් කොච්චර විදිහට Taman දික්ටිගත කරනවද කිව්වොත් කොච්චර විදියට තමයි චිත්ත tattවලටපත් කරනවද කිව්වොත් සම්පූර්ණ ගෑණි මිනිහා වෙලා පේන්න ඉඩ තියෙනවා. සම්පූර්ණ බුදුන් උපදිච්ච කාලයක පවා කවුද බුදුන් කියලා අඳුර ගන්න බැරි තත්ත්වයකට එන්න ඉඩ තියෙනවා. නමුත් තේරෙන්නේ නැහැ කොහොමද මේ තරම්ම මේ පිටපොට යන්නේ කියලා. කොහොමද මේ තරම්ම මේ දේවල් වරදොලක් පටලවලා තේරුම් ගන්න කියලා මේ හැම චිත්තක්ෂණයකම මගේ සංඥාව පටලවිලක් වරදොල වටා ගැනීමක් සිදු වෙනවා. මම ඔය අපි කුසලර්මයේ කරනකොට අපිට හරි පාඩමක් තියෙනවා එක එක පස් දිහා බලලා ඒ පස් වර්ග කරන්න ඒ සඳහා වර්ණ සටහන් කරපු පොතක් තියෙනවා. ඒ පොතේ ලියලා තියෙනවා මේ වර්ණයට කියන්නේ විද්‍යානුකූලව මේ නම. ඊට පස්සේ පස්සාම්පලයක් අරගෙන කොයි වර්ණයටද ගැලපෙන්නේ කියලා අපි ඒ වස්සාම්පලේ වර්ණේ ලියනවා. ඒක විද්‍යා පරිශෙන්ටත් පරීක්ෂණවලටත් කරනවා. ඉදපු ගමන් ගොවිපල්ටන්න ගහන ගිහිල්ලා පස්තිකක් පෙන්නලා මෙන්ෂන් කලර් chart එක පෙන්නලා අහනවා මේ පස්සේ වර්ණය මොකක්ද කියලා. ඉතින් අපිට උගන්වපු මහාචාර්යවරයා එයා කතා කරලා කිව්වා එයා ඉගෙන ගත්තේ ඔය ඊටත්දී ලංකාව හිටපු මුත්තම ආංශු විද්‍යාඥයෙක් එක්ක මෙයත් මට උගන්වපු මහාචාර්යවරත් අර මහාචාර්යවරක හොඳ දක්ෂ ශිෂ්‍යෙක්. ඉතින් දවසක් ඉඳපු ගමන් එයා ගිහිල්ලා chart එක අතර දීලා ටෙස්ට් සැම්පල් දීලා අහනවලු මේ සාම්පලේ මේ ඕන වර්ණයද වැටෙන්නේ කියලා. ඉතින් ඒක බොහොම වටින දෙයක් වැඩි ගුරුවරයෙක් එක්ක ඉඳගෙන බලන නිසා මට උගන්වන්නේ මාචාර්යවරයා බල බලා කියනවලු කියන කිනකොට මෙයා මොන නරක කරගන්නවා. එයාට හොඳටම හුරුයි මේ පස් සාම්පල්. එයාට chart එක බලන්න ඕනේ. කෙලින්ම කියන්න පුළුවන්. ඉතින් මට උගන්වපු එකනත් එයාගේ දක්ෂම ගෝලයා පස්සාම්පය අරගෙන සම්පලේ බැලලා පෙන්නකොට මූණ නරක කරගන්න. දෙකක් තුනක් හතරක් කෙරුවලු කරන්න කරන්න දෙන උත්තරේ වැරදිලු. බොහොම හිතමනාවේ බලනකොට යාගේ මහාචාර්යවරයා සංග්ලාස් දෙකක් දාගන්න. එයාට පේන්නේ සම්පූර්ණයෙන් දකින දකින දෙකේ අන්ධකාරය. ඊට පස්සේ ගෝල් සර් මට වැරදුනේ ඇත්ත සර් කන්නාඩි දෙකක් දාගෙන ඉන්නේ ඒක වර්ණ කන්නාඩි දෙකක් කියලා. එතකොටලු දෙන්නට කොට පටලෙච්ච එක බේර ගන්න පුළුවන්. ඉතින් අපි කවදාද මේ වර්ණ කණ්ණාඩිය ගලවලා බිම තියන්නේ? කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ Taman මේ ලෝකෙ දිහා බලන්නේ Tamanට ඕනේ වර්ණ කණ්ණාඩිය හරහා කියලා. ඒක පෙන්වලා දෙන්න ගියත් හැම කෙනාම හිතන්නේ උඹට වැඩක් නැහැ මගේ ඇහි තියෙන ඌව බලන්න. උඹ දෙයා බලන්නේ කයිද? ඉතින් මෙන්න මේ වාගේ ඉතාමත්ම සූක්ෂම ඇහැ සුද්ධ කිරීමේ වැඩේ තමයි බුදුහාමුදුරුවෝ කරන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා සල්ලක්ඛ්‍ය කියන නම පාවිච්චි කරනවා. බුදුහාමුදුරුවෝ කියනවා අක්ෂි වෛද්‍යවරයෙක් කියලා. අක්ෂි ශල්්‍ය වෛද්‍යවරයෙක් කියලා ඇහි සුද කපනවා. ඉතින් මේ සුද කපනද ඉතාමත්ම නවීන පන්නේ උපකරණ වලින් සමාන්විත ශල්්‍යාගාරයක් අවශ්‍යයි. ඒ වගේම ඇහැ පිළිබඳව හොඳ දැනුමක් අවශ්‍යයි. රෝගියා පිළිබඳ ලොකු මෛත්‍රියක් අවශ්‍යයි. එහෙම කළා තමයි මේ සුද කපලා තියෙන ඇහි පෙනීම වැඩි කරලා දෙන්නේ. ඉතින් මේ වැඩි කිරීම සඳහා එක පියවරකින් එක පහරකින් එක රාත්‍රිකකින් කරන්න බෑ. බුද්ධ ජානන්සේ මේක සඳහා මේ රාග දෝෂ මෝහ කියන මේ මෝහ පටල ඇයෙන් කපා හැරීම සඳහා ප්‍රතිපදාවක් වැඩපිළිවෙලක් යෝජනා කරනවා. මේ වැඩපිළිවෙලේ ගිහියන්ට සම්බන්ධ කරනකොට කියන්නේ දාන සීල භාවනා කියලා. භාවනා කරන නැත්නම් පැවිදි වෙච්ච අත්තන්ද කියන්නේ සීල සමාධි ප්‍රඥා කියලා. ඉතින් මේකදී මේ ඇහි සුද්ධ කැපීම සිදු වෙන්නේ මේ ප්‍රඥා භාවනාව. එහෙම නැත්නම් සීලයෙන් නෙවෙයි සමාධි භාවනාව නෙවෙයි ප්‍රඥා භාවනාවේදී තමයි ඇහි සුද්ධ කැපීම කරන්නේ. ඉතින් මේ සුද්ධ කැපුවට පස්සේ ඒ මනුස්සයාට මෙතෙක් ලෝකේ තමයි බලපු හැටි භාවනා කරුවට පස්සේ ඒ මෝහපත් ලයින් කරාට පස්සේ ලෝක හැටි හැටි බලපුවාම ඒ මනුස්සයා ගොළු වෙනවා. ඒ මනුස්සයාට කතා කරගන්න බැරුව යනවා. මේ මිනිස්සු ඉන්නේ මොන තරම් පටලවාගෙනද මේ මිනිස්සු ඉන්නේ මොන තරම් වර්ණ කණ්ණාඩියකින් බලාගෙනද නමුත් පහත් කළ සැලකීමක් හෝ මේක කරලා දෙන්න බෑ කියලා නොහැකි සංඥාවක් එන්නේ උත්සාහ කරනවා හැකිපමණින් මේ වර්ණ කණ්ණාඩියක් දාගෙන මේ ලෝකේ බලන මනුස්සයාට ওই ලෝකෙ පිළිබඳ හැප්පෙන එක නෙවෙයි කරන්න තියෙනවා කණ්ණාඩියේ තියෙන දෝෂෙ පොඩ්ඩක් බලාගන්න. ආන එක සඳහා මේ සංඥා පිළිබඳව ඊ타ත්ම සාවධානව ලොකු තමන් කෙරේ අනුකම්පාවකින් විශාල ප්‍රයත්නයකින් තමයි මේ දෝනාවකින් පහිනා වගේ මේ කියන තත්තර බහ ගන්න පුළුවන්. ඒක නිසා ස්වභාවයෙන් මිනිසු බෞද්ධයා පවා මෙවැනි ධර්ම දේශනා ඉතාමත්ම ගැඹුරුයි අපිට තේරෙන්නේ නැහැ අපිට තේරෙනවා නම් නිකන් සාමාන්‍ය තේරෙන කතාවක් කියලා දෙන්නේ කියලා සුරංගනා කතාවල් වලට ජාතක කතාවල් වලට සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන්න ඉස්සෙල්ලා කතාවල් වලට හරි කැමති. බුදු වුණාට පස්සේ දේශනා කරන මේ කතා වෙනකොට කියනවා වැටහෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකනම් වැටහෙනවා එහෙම කියනකොට. ඒ මොකද ඒ තරම්ම අර තමන්ගේ ඒ පුරුදු කණ්ණාඩි ටික දාගෙන ඒ ඉන්න රටාවෙම ඒ ඉන්න ආසාවෙම ඇලි බැලි ඉන්නකොට මේ කණ්ණාඩි ටික ගලවන්න කියන කතාවල් බොහොම අමාරුයි. ඉතින් ඔය ඕකට අදාළ සූත්‍රයක් දැන් අපි සූත්‍රයෙන් සූත්‍රයෙන් සූත්‍රයට යන්න හදන්නේ මේ උපාදාන පරිවර්තන සූත්‍රයේදී මේ සංඥා සම්බන්ධව දේශනා කරන එකට කිට්ටුවෙන් යන සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා මූලපණ්ණාසකේම ඒකට කියන්නේ මදුපිණ්ඩික සූත්‍රය කියලායි බුදුහාමතුරු නම තියලා තියෙන්නේ. මේ මදුපිණ්ඩික සූත්‍රයේදී සර්වඥාන්සේ කපිලවස්තු පුරේම ඉන්න වෙලාවක මහාවනේ විවේකයට යනවා. දවල් දාණයෙන් පස්සේ දිවා විහරණයට. ගියාට පස්සේ එතෙන් දෙන බ්‍රාහ්මණෙක් බුදුහාමතුරුට අල්ලාහ් සල්ලාහ කතර කතා කරලා අහනවා අවසරයි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මොන ಜಾති වාදයක් ඇති මොන විදිය ධර්මයක් දේශනා කරන කෙනෙක්ද කියලා. ඉතින් බුදුරජාණන්සේ විවේකයේ ඉන්නේ අර මනුස්සයා මේ යාගේ බ්‍රාහ්මණ ගතිය හොඳට මේ මම ලෝකෙ කියලා දන්නවා කියන වගේ හැඟීමෙන් කතා කරන්නේ එන් වාදේ නගණ්ඩයි මේ කතා කරන්නේ. බුදුහාමුදුරට කියන දෙයකට වාද නගණ්ඩයි ඒ කතා කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ මනුස්සයාට කියනවා යතාවාදී චාවුසෝ සදේවකේ ලෝකයේ සමාරකේ සබ්‍රක්‍මකේ සත්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනසච්ච න කේනචි ලෝකයේ විග්ගය තිට්ඨති යතාචාස්ස කාමේ විසංයුත්තං විහෙරන්තං සංග්‍රාහ්මණං අකතං කති විගත විචිකුච්ඡං භවභවේ වීතතන්නං සංඥානානුසේති එවං වාදීකෝ ආවුසෝ ඒවං ඒවං අක්ඛාමි ඒ ඒ ත්‍රිපිටකයේ තියෙන ඒ පාලි පාඨේ පවා ගාක් විවේකීව ගාක් ඉවසිල්ලෙන් කියවන්න බුදුරජාණන් වහන්සේ කියන අය බමුණට යම් කිසි දෘෂ්ටියකට අහු නොවි යම් කිසි කෙනෙක් ඇතුළත සැක නොකරන කෙනෙක් එක්ක වාද නොකරන ඒ වාගේම කාමෙන් තොර වෙච්ච සංඥාවට අහු වෙන්නේ නැති වෙන පටලැවෙන්නේ නැති දෙයක් පිළිබඳවයි මම බණ කියන්නේ. අර බමුණ වාදනා ගන්න එනකොට වාද නොනගන්න පුළුවන් විදිහේ ප්‍රකාශනයක් කරනවා. මොනම විදියකින් බුදුරජාණන් වහන්සේට වාදනා ගන්න බැරි මගේ එකම ක්‍රමය තමයි ඕගොල්ලොත් එක්ක වාද කරන්නේ නැතුව ඉන්න එක නොකිය කියන්නේ. මොකද ඒ තරම්ම මේ සාකච්ඡාවලදී ප්‍රශ්න අහන්නේ කවදාකවත් දැනගන්න දෙයක්. දන්න බව පෙන්වන්න. එහෙම නැත්නම් කියපු දේ පිළිබඳ වැරද්දක් අල්ලගන්න. ඉතින් මේක සාමාන්‍ය ධර්ම සාකච්ඡාවලදී, දේශපාලන වාදවලදී, එහෙම නැත්නම් සල්ලාප සල්ලාපවලදී හැම කෙනාම යම් ප්‍රශ්නයක් ගොනු කරන්නේ ඒකේ ඔන්න ඔයගේ මොකක් හරි මමත් මේවා දන්නවයි කියලා පෙන්වන්නේ එහෙම නැත්නම් මේ විදිහේ උත්තර දුන්නොත් මේ විදිහට වාදනා ගන්න පුළුවන් කියලා මේ මිනිස්සයත් පුත්‍රජාන් වහන්සේ ළඟට ඇවිල්ලා අහන්නේ වහන්සේ කොමන නම් ධර්මයක් මොන විදිහේ වාදයක් නගන කයිද කියලා. ඒකට පුත්‍රජාන් වහන්සේ කියනවා යම් කෙනෙක් මොනවාරි දිට්ඨියක් අල්ලගන්නේ නැද්ද? මේකමයි ඇත්ත අරක බොරුයි කියලා කියන්නේ නැති දෘෂ්ටිගත වෙලත් නැහැ. ඒ වගේම කියන්නේ ගැටුමක් ඇති කිරීමට තරම් දැඩි වද දැඩි මතධාරී වෙන්නේ නැති එක ගැන මම කතා කරනවා. බුද්ධ ජනක තමන්ගේ ධර්ම විස්තර කරන්නේ මොකක් දැඩිසේ අල්ලාගෙන ඉන්න කතාවක් මම කියන්නේ මම කියන්නේම දැඩි මතධාරී නොවන කතාවක්. ඒ වගේම ආශාවල් අඩු කරන කතාවක්. මේ කාමයේ විසංයුත්තං යම් කිසි මේ විදිහේ ජීවන රටාවක් කරනකොට ඇතුළත කතාව අඩු වෙනවනම් කියන්නේ. ඇතුළත දොඩමලුකම අඩු වෙනවනම් අන්න වෙන කතාවක් මම කරනවා. ඇතුළත මේ සැක කරන, එකිනෙක වාද කරන, ඒක කිසිම දෙයක් බුදුජානක ආගේ කරන්නේ නැහැ කියන්ට අකතං කදී විගත කුචිකුච්ච, විචිකිච්ච, කුකුච්ච. තමන් මේ කරපු දේවල් ගැන පශ්චාත්තාප වෙන කතාවල් කිසිත් තැනක බුදුරජාන් වහන්සේ අනුමත කරලා නැහැ. බුදුරජාන් කියන්නේ නිතරම වර්තමාන මොහොතේ එළඹ සිටි මොහොතේ විපිච්ච හිතකින් ජීවත් වෙන එක. ඒ නිසා කුකුස්කිරීමක් ගැන කතා කරන්නේත් නැහැ. භවා භවයි විගත තණ්හා. මතු ආත්මයක් ගැන දිගට පවතින සැප ආත්ම ගැන කැළම බුදුජානනාංශය අනුමත කරන්නේ. ඒ වාගේම සංඥානානුසෙන්ති. මම මේ දැකලා අහලා අන්දරස බල්ලා මේ මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා දුව පිළිබඳ හඳුනා ගැනීම තුගයක් හිතේ තියාන අන්න එකක් එක්කවත් läග ගන්න එපයි. සංඥාවල් එකක්වත් ඌව මේ ඇවිල්ලා ගිය දේවල් පමණයි මේකේ තියා ගන්න තරම් දෙයක් ඔතලා ඉනිය ගහ ගන්න තරම් දෙයක් පොකට් එකේ දා ගන්න තරම් දෙයක් මේ සංඥාවල නැහැ සංඥා ඒ තරම්ම ශීඝ්‍රයෙන් වෙනස් වෙන දෙයක් බව සංඥානානුසෙන්ති මෙන්න මේ වගේ වාදයක් මම කතා කරනවා ඉතින් ඒකට ඒ බම්මුණා දිව දික් කරලා නල්ල රැලි ගන්නලා හ්ම් කියලා යනවලු යා එයාට මොනවත් බෑ බුදුරජාණන් වහන්සේක දැන් එල්ලෙන මොකද බුදුරජාණන්සේ කවදාකවත් එimhe කොකු එහෙම ගැටෙන එහෙම ඇතුළත සැක කරන මොනවත් කරන්නේ ඉතින් බමුණ ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ගිහලා සංඝයාට කතා කරලා කියනවා මං දිවා වෙන්නේ සඳහා මහවණේට ගියාට පස්සේ මේ හුම් හුම් ආදි බ්‍රාහ්මණෙක් ඇවිල්ලා හැරමිටිය උඩ මෙහෙම නිකට තියාගෙන බුදුරජාණන්සේ ගවලු ඔබ වහන්සේ කුමන වාද ඇති කෙනෙක්ද කියලා ඒතර බුදුදහමසි කියලා තියෙනවා මම මෙන්න මෙහෙමයි යාට උත්තර දුන්නේ කියලා. බුදුජානනාංශයේ මේ නතර වෙනවා. නතර වුණාට පස්සේ සංඝ සභාවේ ඉන්න සංඝයා වහන්සේලා මොකට මිල්ලෝ දෙයක් තේරෙන්නේ නැහැ. මේ කියපෝ කතාවේ මොකක්වත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා ස්වාමීන් ඒ බමුණට නෙවෙයි අපිට තේරෙන්නේත් නැහැ දැන්. බුදුජානනාංශයේ පැවිදි ලබා ලබලා උපසම්පදා පැවිදි ලබන සංඝයාටවත් මොකද්ද මේ කතා කරන්නේ මොකද්ද මේ බුදුචාන් වහන්සේ මේ දේශනා කරන්නේ එහෙම නැත්නම් දිට්ඨියකට අහුවෙන්නේ නැතුව මෙයමයි සත්‍ය අනික් දේවල් බොරු කියන කතාවකට අහුවෙන්නේ නැතුව කාමය වඩන්නෙත් නැති නැත්නම් ආසාවල් දිනු කරන්නෙත් නැති ඇතුළත සැක කරන්නෙත් නැති කරපු දේවල් ගැන පශ්චාත්තාප වෙන්නෙත් නැති භවයක් ගැන ප්‍රාර්ථනා කරන්නෙත් නැති ගත්ත දන්න සංඥාවල් බදාගෙන ඉන්නේ නැති. මෙහෙමයි අපිට මේ සිංහල නගන්න එහෙම වාද. ඉතින් එතකොට සංඝයා වහන්සේලාට සැකයක් මහත පහළ වෙනවා. මොකද්ද මේ බුදුහාමතුරු මේ කියන්නේ? මේ කාර්යයේ මේ ස්වකහත ධර්ම කියන්නේ මොකක්ද? අපි මේ ස්වකහත ධර්ම ඇත්තටම ওই බුදුහාමතුරු කියන දේ කරනවද කියන එක ඒ සංඝයාට තේරෙන්නේ නැහැ. ඉතින් එහෙම බුදුජානනාංශයෙන් ඇහුවට පස්සේ බුදුජානන් වහන්සේ සංඝයාට කතා කරලා කියනවා යතෝ නිදානම් පුරිසං පపంచ සංඛා සංඥා සමුදාචරಂತಿ එත්තේ නන් නත්ති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජෝසීතබ්බං ඒසේවන්තෝ රාග රාගානුසය අපහානාය දෝසානුසය අපහානාය මෝහානුසය අපහානාය කියලා ඒකට දෙන්නේ අරිටත් වැඩි ගැඹුරු උත්තරය. බුදුන්ස කියනවා යම් හේතුවක් නිසා පුරුෂයෙකුගේ ඇතුළත දොඩමලුකම ප්‍රපංච කරන ගතිය නතර වෙන විදිහට ඒ ප්‍රපංචත් එක්ක බුදිය ගන්න නැතුව ප්‍රපංචත් එක්ක läග ගන්න නැතුව ඒ ප්‍රපංච බෝ කරන්නේ නැතුව ගත කරනවා නම් ඒ මාචගේ තියෙන රාගයේ ද්වේෂයේ මොහේ නෙමෙයි රාග අනුසයත් දෝෂ අනුසයත් මෝහ අනුසයත් චිකිච්ඡා අනුසයත් භව රාග අනුසයත් අවිජ්ජානුසය සීලම දුරු වෙනවා කියවට පස්සේ අර ප්‍රශ්න ආපු හාමුදුරුවෝ තවත් අපහසුටපත් වෙනවා. යම් දෙයක් කිරීමෙන් හිත ඇතුලේ ගොජ දාන ගතිය, හිත ඇතුලේ දොඩමළු වෙන ගතිය, හිත ඇතුලේ වාග් බහුල්‍යයට එන දෙයක් තියෙනවා නම් අන්න ඒක නොවීම පිණිස කටයුතු කරන්න එහෙම කෙනාගේ අනුසය නැතිලා යනවා. කියලා බුදුරජාණන්සේ ආයෙ ප්‍රශ්න අහන්න ඉන්න කන්ද කිරීටවට. ඊට පස්සේ මේ සංඝයා වහන්සේලා හරි අපහසුටපත් වෙනවා බුදුරජාණන්සේ මාතුකාවක් මතු කරනවා. ප්‍රශ්නයක් අහුවට පස්සේ ඒකට වෙන පැත්තකින් උත්තර දෙනවා. උත්තර දීලිවලා චන්දගිරියට වයින්නවා. ඊට පස්සේ මේ සියලු දෙනාම ගිහලා මහා කොට්ටිච්ච ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම වැඩක් වුණා. සර්වඥාන්සේ මෙන්න මෙහෙම කිව්වා බ්‍රාහ්මණයෙකුට මම උත්තර දුන්නයි කියලා. ඒක අපිට තේරෙන්නේ නැති නිසා ඇහුවට පස්සේ මෙන්න මෙහෙම වාක්‍යයක් කියලා සර්වඥාන්සේ ගෙට වැඩියා. ගන්ධකුලියට ගන්ධකිටියට වැඩියා. අනේ ස්වාමීන් වහන්සේ අපිට අනුකම්පා කරලා ඔබ වහන්සේ සාක්‍යයන් බුදුජානක වහන්සේ විසින් වර්ණිතයි පූජිතයි නැත්නම් ගරුකට කෙනෙක් අපිට කියලා දෙන්නේ. ඉතින් ඇත්තටම ඉස්ලාම මේ කොටිසු ස්වාමීන් වහන්සේ කියනවා මේ ਸਰවඥාති ඉඳද්දී මගේ මේ ප්‍රශ්න අහන්න එපා ඒක ගැලපෙන්නේ නැහැ. හරියට මේ අරටුව හොයන්න ගිහිල්ලා කඳ අතෑරලා අතු අතෑරලා රිකිලි අතෑරලා මේ කොළෝල අරටුව හොයන්න වගේ මම කවුද බුදුහාමරොත් කියලා. ඊට පස්සේ සංඝයාන්දලා බොහොම පිච්චිඳු වෙලා කියන ඇත්ත ස්වාමීන් වහන්සේ ඒක එහෙමයි. ඒ උනාට බුදුහාමරෝ කෙටියෙන් සඳහන් කරපු දෙයක්. විස්තර සහිතව සඳහන් කිරීමේදී දක්ෂෙක් විදිහට ඔබ වහන්සේ සම්මතයි නිසා අනුකම්පා කරලා අපට මේ බුදුහාමුදුරු කිටියෙන් සඳහන් කරපු යතෝ නිදානම් පුරුසං ප්‍රපංච සංඥා ප්‍රපංච සංඥා සංකා සමුදා චරන්ති කියන මේ වාක්‍ය පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. ඊට පස්සේ කොට්ටි ස්වාමීන් මේ සංඝයාට ධර්ම ගෞරවය පිටලා එසේනම් මහණෙනි එසේනම් ඇවැත්නි මං කියන්නක් ගෞරවයෙන් අසව් මනස් මෙනෙහි කරව් මම මේක විස්තර කරලා දෙන්න හදන්නේ කියලා උන්වහන්සේ අර මේ අපේ සංසාර ගමනේ අඩියම තියෙන අනුසේ කෙලස් වැඩ කරන්නේ කොහොමද අපි නොදැනි ඒක පොහොර වැටෙන්නේ කොහොමද එහෙම පොහොර වැටීම නිසා අන්තිමට කලා විවාද තුවන් තුවන් පේශුන්‍යම් කරනද තෝතෝ වරපල කියලා ගහමරා ගන්න මට්ටමට යන්නේ කොහොමද අන්න ඒව නතර කරන්නේ කොහොමද කියන එකට බොහොම ලස්සන විග්‍රහයක් ඇති කරලා තියෙනවා ඉතින් ඒ ධර්මපරියායේදී මේ ස්වාමීන් වහන්සේ පෙන්වලා දෙන්න හදන්නේ යම් ආකාරයක හිතක ගොජ දාන දේවල් කියන. ඉතින් පැහැවන දේවල් කියලා අපිට මේක කියන්න පුළුවන්. ඒවට සාසනික වශයෙන් සඳහන් කරන්නේ ප්‍රපංච කරනවා කියන එක. ප්‍රපංච කරනවා කියන වචනේ අපේ තේරවාද අර්ථ සහ අර්ථ විග්‍රහයේ ගාගිලිච වචනය. ඒක ඉච්චර විස්තර වෙන්නේ නමුත් වාසනාවට වගේ මහායාන බුද්ධ학මේ සංස්කෘතේ සෑහෙන විස්තර වෙනවා. ඒක පෙන්ලා දීලා තියෙනවා මේ ලෝකේ තියෙන හුදු ප්‍රපංචයක් විතරයි කියලා. අපි සාමාන්‍යයෙන් වචන ගැන කතා කරනකොට කියනවා සම්පප්පලාප කියලා જાතියක් කිසි කමකට නැහැ. ඔහේ කච කච කච කච කච කච ගාන එක තේරුමක් නැති හිස් වචන කතා කරන අන්න වගේ හිතේ තියෙන වැඩපිළිලා කොහේ කියනවා. මේ හිතේ කරන වැඩේට කියන්නේ වාග් බහුල්‍ය කියලා තමයි මේකට කියන්නේ. ඒ උනට හිත ගොජ දානවා කියලා මේකට කියන්නේ. හිතවිලි ගොහියේ ගොජ තම තම ගොජ තම තම කියනවා. මේකට කියනවා ප්‍රපංච කරනවා. මේ ප්‍රපංච කිරීම සාමාන්‍ය කාම ලෝකේ ඉන්න ගියන්ට නැහැ. අන්ට නිතරම වැඩ තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා හිතේ මෙහෙම ගොජ දාන ගතියක් තියෙන බවවත් භාවනා නොකරන එක නදන්නේ නැහැ. එයාට මේ කාම විඳ ගන්නත් වෙලා නැහැ. රූප බලන්නත් වෙලා නැහැ. ශබ්ද අහන්නත් වෙලා නැහැ. නමුත් යම් විදියකට යම් කෙනෙක් මේ දාන ආදී කටයුතු කරලා සීල ආදී කටයුතු කරලා යම් වෙලාවක වාඩි උනායි කියලා හිතමු. සමත භාවනාවක් සඳහා විපස්සනා භාවනාවක් සඳහා වාඩි වෙච්ච ගමන් මේ හිතවිලි ඔක්කොම ඇවිසිට පටන් එදාට තේරෙන පටන් අර ගන්නවා මේක පැහෙන රාකලයක් වාගේ. එහෙම නැත්නම් උතුරන බත්තලියක් වාගේ මේක කොච්චරවත් පැහි පැහි පැහි පැහි පැහි පැහි තියෙනවා. ඉතින් ඒ නිසා හුඟ දෙනෙක් භවනා කරන්නේ මොකද හේතුව මේ භවනා කරන්න ගියාම මේ හිත එකලස් කරගන්න බෑ කියලා. හිත නිතරම එහෙමේ දුවනවායි කියන. ඉතින් මේකෙදී මේ ප්‍රධාන මාතෘකාවට සම්බන්ධ නැතත් මේකට දෙන්න තියෙන්නේ මෙහෙම එකලස් කරගන්න බැරි බවවත් දන්නේ භාවනා කරන්න පටන් ගන්න කෙනා තමයි. එහෙම නැත්තම් හිතන්නේ මම හොඳට හැදිච්ච කෙනෙක් මම විතරක් නෙවෙයි මගේ දරුවොත් අල්ලපු ගෙදර කට්ටියට හිටු කියන දන හිටු කියන්න මම හදලා දෙන්නේ කියලා ඔක්කොමලා පුරතරන් දොඩරනවා. හිටු කියන තැන හිතවලා හිටවන්න කියලා දරුවෝ හදන්නේ දැන් තමන් භාවනා කරන්නේ මේ තමන්ගේ හිතවත් තමන්ට ඕන තැනක නැහැ. මේක දකින්න කිසි කෙනෙක් කැමති නැහැ. ඕනේ කරලා තියෙන්නේ මේ ඉඳ ගත්ත ගමන් එක පාරට සමාධිගත වෙයි කියලා. එක පාරට ධ්‍යාන ලැබෙයි කියලා. එක පාරට මේ ඉන්ටර්නෙට් ඉන්ටර්සිටි බස් එකක් නැගපුවාම කෙලින්ම මේ නගරෙන් අර නගරෙ ගිහිලා නගරාන්තර සේවාව තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් භාවනා කරන්න ගිය කෙනා විතරයි තේරුම් ගන්න මේ ඇස් දෙක වහපු ගමන් බුදුමාකාර විදිහේ මේක ඇතුලේ ඊටිලි ගොඩ දමනවා. මේකට කොච්චර අපි බයද කියනවනම් අපි අන්ධකාරයට බය ඕක නිසාමයි. මොකද අන්ධකාරයේ හිත පිට යන තැනක් නැහැ. රූප බලන්න බෑ. ශබ්ද ඇහෙන්නේ නැත්නම් හිත ඇතුලේ තියෙන ගොඩ දාන්න පටන් ගන්නවා. ඒ නිසා ඉක්මනටම අපි අන්ධකාරයෙන් අයින් අපි වයසට යනකොට හොඳටම බය ඕක නිසා. වයසට ගියාම උතුරු බලනකොට දකුණු පේනවා. එකක් අහලා අහගන්න තුන් හතරක් කියනවා. මම තියන්න හදනකොට දකුණු තියෙන්නේ. ඉතින් එතෙන් යනකොට තමන්ගේ අර හිතේ ඇතුලේ තියෙන කොච්ච දානක විතරයි තියෙන්නේ කවුරුත් තමන් ගණන් ගන්න නැති වෙනකොට හරීම පාරුගතියක් එනවා. ලෙඩ වෙනකොට වයසට යනකොට මරණ චිත්තක්ෂණයට එනකොට මේ පිටින් එන සංඥා නතර වෙච්ච ගම අර රාමුට්ටිය පැහෙන්න ගන්නවා. එහෙම නැත්නම් බත්තරිය උතුරන්න වගේ පෙන දාන මිනියක් අනුව ගහපු බලුකුණක් සිලිසිලි ගාලා දඟලනවා වගේ ඇතුලේ පුදුමාකාර ප්‍රපංච කිරීමක් කරන්න පටන් ගන්නවා මේ ප්‍රපංච කිරීමේදී කොයි එක ඉස්මතු වෙයිද නැහැ ඒක අනුව තමයි ඊගාවාත්මයට යන්නේ. පැහැින බත්තට වල කොයි බත්තටේ උඩට එයිද කියලා කියන්න බෑ. ඒ නිසා මරණ චිත්තක්ෂණේදී අපි කොයි එක අල්ලයිද කියන්න බෑ අල්ලන්න නැතුවත් බෑ මොකද අපි ඒ තරම්ම අසරණයි එන්නේ මොන මලදානයක් හරි අල්ලම ඒටි යනෝ ඊගා කියලා බල්ලෙක්ගේ බඩේ උපදීද ජපන් අම්ම කෙනෙක්ගේ බඩේ උපදීද යකෙක්ගේ බඩේ උපදීද මොකාටවත් කියන්න බෑ ඉන්න ගන්න මැරෙන්න හිතෙන්නේ මම ඉන්න ගන්න තියෙන්නේ අයියෝ අපි නම් මැරෙන්නේ අල්ලපු දෙයක් නම් මැරනකොට අපි මැරෙන්නේ නැහැ කියලා මරණය කිට්ටු වෙනකොට තේනවා ඉන්නකම් කවදාකවත් මේක දැකලා නැහැ. අරක නිකන් එක පාරට කඩාගෙන එනවා මේ හිතේ තියෙන ප්‍රපංච ධර්ම. එතකොට නිකන් සුනාමිය ආවා වගේ. අඩි 30 40 ගානක් උස රැල්ලක් ඇවිල්ලා වදිනකොට අපි කොච්චර පීනුම් දක්ෂ වුණත් ඉවරයි. සුනාපි ආපු වෙලාවේදී ගාල්ලේ තිබ්බා මේ මුහුද කිරෙන අය ගොඩ ගැනීම සඳහා ආරක්ෂකයන් පුරුදු කරන පිහිනුම් මධ්‍යස්ථානයක්. ඒ කියන්නේ වෙන කෙනෙක් මුහුද ගහගෙන යනකොට කොට ගන්න. මේ සේරම යටල මලක්. මේ අනුන් ගොඩ ගන්න හදපු මන්ත්‍යස්ථාන එක එක්කත් බේරුනේ නැහැ සුනාමියට ඔක්කොම ගියා. මුළු මුළු කැම්ප් එකම ගියා. උන්න ඒ වගේ තමයි මේ මරණ චිත්තක්ෂණය එනකොට තක්කු මුක්කක් එනකොට ලෙඩක් වෙනකොට වයසට යනකොට අර ඇතුලේ තියෙනවා පැහෙන්න ගත්තාම උගේ පිංම විතරක් නෙවෙයි තියෙන්නේ. අනන්ත අප්‍රමාණ රහසින් කරපු පෞතිය. අනන්ත අප්‍රමාණ කරගන්න බැරි වෙච්ච ඉතුරු වෙච්ච සම්පූර්ණ වෙච්ච ආසාවල් තියෙනවා. ඔය පැහි පැහි තියෙන තුබුදු ජානන්සේ සඳහන් කරනවා මෙන්න මේ වදිහා බලලා හොඳට හයිය හත තියෙන වෙලාවෙදී මම මතුවෙන්න බලලා මෙව්වා මරණ චිත්තක්ෂණේ ඇල්ලුවොත් අල්ලපුවනෝ ජීවිතේ ඊගාවට ආත්මයට යනවා මේවා දිහා බලලා මේ ඇත්තටම මගේ උමනාට මතුවෙන දේවල්ද එනත මේවා හේතුඵල ධර්මයක් අනුව මතුවෙන දේවල්ද මේවා අල්ලන්නේ නැතුව ඉන්න බැරිද කියන්නේ ඒක මරණ චිත්තක්ෂණේ හිතන්නවත් එපා ඒක වෙන්නේ අර සුනාමියක් එනකොට පීනුම් පුරුදු කරන වෙලාවක් නෙවෙයි ඒක. ඇත්තටම වරුදලා හිටියත් සුනාමියට බේරගන්න බෑ. ලෙඩ වෙනකන් ඉන්නත් එපා. වයසට යනකන් ඉන්නත් එපා. ඒ නිසා විවේකයක් හම්බ වෙච්ච වෙලාවේ පිටින් එන සංඥා නතර කරනවා කියන එක තමයි ඔය අද්දික වාගෙන අතපය හොල්ලන්නේ නැතුව නිස්සද්ද තැනට ගිහිල්ලා ගොජ දාන්න අරිනවා මේකට. ඉතින් ගොජ දාන වෙලාවේ එල්ලෙන්න <coughs> පුහුණු වෙන වෙලාව වගේ ආශස් ප්‍රසවාසයේ නිකම් පණ නල වාගේ එල්ලෙන්න තියාගන්න. ඕන ගොජයක් දමා පුතේ. ඕනේ සද්දයක් ඇහිච්චාවයි. ඕනේ වේදනාවක් ආපුවම අර හුස්ම ගඟේ ගහගෙන යන මිනිහා ඉදුරු ගහෙත් එල්ලෙන්න වගේ ආනපානෙ එල්ලි එල්ලි එල්ලි හිටියොත් තේරෙන්න පටන් ගන්නවා මේ ප්‍රපංචකරණය. ඒකට වාග් බහුල්‍ය කියලා කියනවා. අර ආපු රැල්ලට, ඒ ගినాපු පුරුද්දට උහි හිත වැඩ කර කර වැඩ කර කර කියනවා. මෙන්න මේ ප්‍රපංච මේ කියන ප්‍රපංච ඇතිවීම වලට ප්‍රධානම හේතුව සංඥා. සංඥා නිදානානි ප්‍රපංච සංඛා කියලා සරුවචනසේ දෙන ක්‍රම මේ හිත මේ විදිහට තොඩමළු වෙන ප්‍රධානම හේතුව ඇත්ත නෙවෙයි ඇත්තයි කියලා හිතාගත දේ. අපි අපි හිතන්නේ මේ ලෝකේ තියෙන දේවල් පේනවායි. මේ පේන දේවල් තියෙනවායි කියලා පදනමෙන් තමයි මේ අපි ලෝකේ පවත්වාගෙන යන්නේ. තියෙන දේවල් පේනවා මේ පේන දේවල් තියෙනවායි කියලා. නමුත් අපි දන්නවා දැන් තියෙන ඔය 3D ත්‍රිමාන රූප පෙන්නන තිරයක් දිහා බලන ඉන්නකොට ඒකේ බොහෝමත්ම සජීවීව දේවල් මිනිස්සු ඉස්සර පස්සර වෙලා ත්‍රිමාන තලයේ පේනවා. නමුත් ඒක හුදු ප්‍රක්ෂේපණයක් විතරයි. මිත්‍රිරේක වැඩෙන සේයාවක් විතරයි. එතන මිනිහෙක් නැහැ. උන් බලන ඉන්නකොට පේන්නේ ඇත්ත වගේ තමයි. සරුවචනා කියන කාලේ ඔය ත්‍රිමාන රූප කතාවක් තිබුණේ නෑනේ. සරුවචනස පෙන්වන්නේ මිරිගුව. දුවට අවුව පායලා යනදී මිරිගුව පේන්නේ වතුර වගේ. ඉතින් අර 10 ඉන්න නිසාට මිරිගුව දකින්නට හරි සනීපයක් ඇතිවෙනවා. අම්මේ එතන නම් එන වතුර කන්දක් තියෙනවා. ය아가න්න නැත්තම්. ඉතින් හති පිඹබුව හති පිඹබුව දුවන්න හදනවා. අර මිරිගුව තියෙන තැනට යන්න. යන්න යන්න යන්න යන්න මිරිගුව ඇතින් ඇතින් ඇතින් කවදාකවත් මිනිගුවත් හා Taman අතර තියෙන පරතරය කොච්චර දුරවත් අල්ලන්න බෑ. දුවන්න දුවන්න වෙන හති වැටිලා අර ඇඟේ තියෙන තියෙන කියන වතුර ටිකක් දිය වෙලා මැරිලා යන එක. ඒක නිසා මිනිගුව දැකලා දුවන මූවෙක් වගේ කවදාකවත් ළඟා වෙන්න බැරි තැනකට යනවා. මිනිගුව පේන්නේ උණුසුම් වාතයේ පේන්නේ වතුර වගේ. ඒ වගේම හීනේදී අපි පුදුමාකාර දේවල් අත්විඳිනවා. මේ වෙලාවේ බොහොම රස විඳිනවා. නමුත් නැගිටතර පස්සේ දන්නවා ඒක හීනයක් කියලා. මැරෙන්න කිට් වෙනකොට මේ මුළු ජීවිතේම හීනයක් විතරයි. කුමන නැටුම් කලි කවට සිනාදා. අපි ගෑණියක් කියාගන්න, පිරිමියෙක් කියාගන්න, මහණුණයි කියාගන්න, අරක කිරුවයි කියාගන්න, මෙයා කියන මරණ මොහොතදී ඇස් දෙක අරලා බලනකොට මේ ඔක්කොම දැකපු හීනයක් විතරයි. අනේ මේ හීනේදී අපි කොච්චර මිනිසුන්ට ඊර්ෂ්‍යා කළා කියලා. කොච්චර දේවල් කඩා වැඩ ගන්න හදලා තියෙනවා. කොච්චර හොරකම් කළා කියලා. කොච්චර කාමීත්‍යචාරය කරලා තියෙනවා. කොච්චර නරක වැඩ කරලා තියෙනවද? අනේ ඒකෙන් ඇති කරගත්ත දුක්ඛඳ මෙතකයි කියලා නැහැ. ඉතින් භාවනා කරනකොට උත්සාහ කරන්න හදන්නේ මේක හීනයක් බව, මේක මායාවක් බව, මේක මිරිඟුවක් බව, මේක හීනයක් බව පේන්න අරින එකයි. ඒකට කවුරක්වත් කැමති නැහැ. මේ මායාව මායාව වශයෙන් දකි. අපි මායාවත් පෙන්වන්නේ මැජික් පෙන්න තැනකට ටිකට අරගෙන යන්නේ. හොඳටම දන්නා මේක පෙන්වන්නේ බොරුව කියලා. විචිත ඊගාදසේ මේ මායම් වෙනොත් ඒකත් පෙන්වන්න ඒකත් බලන්න යනවා. චිත්‍රපටි බලනවා කිව්වහම, ටෙලිවිෂන් බලනවා කිව්වහම, රේඩියෝ අහනවා කිව්වහම සේරගම තියෙන්නේ මම අපායම. ඉතින් අපිට වේලක් නොකා හිටියත් ඒව නොකර බෑ. ඉතින් නිසා අපි අවශ්‍ය කරන කුණු කන්දල් ටික ලෝකෙ කොහේ හරි කමන්න වෙන කුණු කන්දල් ටික බොහොම අමාරුවෙන් හිතට දාගෙන නිදාගන්නෙත් ඔක දාගෙන තමයි. ඉතින් කවදා හෝ අපිට තේරෙනොත් මේ එකක්වත් පටිසන් නොදී අරින්නේ. ඔක්කොම එකතු වෙලා එකතු වෙලා අපි බලපු වහපු හැම දෙයක්ම එකතු කරලා තමයි ඊගාව ආත්මයට අපි අරගෙන යන්නේ. ඒ නිසා ජීවත් වෙද්දිම එක චිත්තක්ෂණයක් අඩු ගන්න මේක එකතු කරන වෙනුවට මේක අඩු කරන්න එන සංඥාවල් අඩු කරන්න ගන්න උත්සාහය තමයි මේ විපස්සනා භාවනා කියලා කියන්නේ. ඒ නිසා අපි පතනවා රූප පේන්නේ නැති තැනම. එහෙම නැත්නම් ගිහිල්ලා අත් දෙක වහගන්න. අපි ප්‍රාර්ථනා කරනවා සද්ද ඇහෙන්නේ නැති තැන. අපි ප්‍රාර්ථනා කරනවා ගඳ සුවඳක් නැති තැන. අපි ප්‍රාර්ථනා කරනවා කටින් කතා නොකරන රස නොබලන චිත්තක්ෂණය. කය හොල්ලන්නේ නැතුව එක තැනකම තියාගෙන මේ ඌවමනාවෙන් මේකට දාගන්න සංඥා ටික එක චිත්තක්ෂණයකට ඌවමනාවෙන් දාගන්න ටික නතර කරනවා. එතකොට තේන ඌමනාවෙන් ළමාගත්තේ නැති වුණාට අර ආපු ගැම්මට කොච්චර දෝ ඇහැට රතු වුණාට හිතට රූප පේනවා. කොච්චර දෝ කනට ශබ්ද ඇහෙනවා. කොච්චර දෝ නාහයට ගඳ දැනෙනවා. නාහයට ගඳ ටික අඩුයි භාවනාවේ. දිවට රස දැනෙනවා ඒකත් අඩුයි. ඔය කයට පහස දැනෙනවා. විශේෂයෙන්ම රූප, ශබ්ද, පහස මේවා එන එක නතර කරත් අතුළු කොද දාන්න පටන් මේ ගොජ දාන දේවල් අනිවාර්යෙන් මනසටි මම බාන මනෝපුබ්බංගමෝ මනෝශ්‍රේෂ්ඨ වූ මනෝමය දේවල්. නමුත් ඇත්ත දැක්කට වැඩිය විශ්වාස කරනවා. ඇහැට දැකපු දේවල් වලට වැඩිය හිතට පේන දේවල් මේ මිනිස්සු හීන බලන්න ගිහිල්ලා පේන අහන්න ගිහිල්ලා අංජනම් ඇරලා ඇහැට පේන දේවල්ට වැඩිය මේවා විශ්වාස කරනවා. පුංචි සද්දයක් ඇහුණත් ඒ කියන්නේ විශාල අර පිළිගහකට පුතිය ගත්ත හාවට වෙච්ච දියෝගේ දඩාන් ගාලා අහස කඩා වැටෙනවා කියලා හිතාගත්ත පස්සේ අහලා පාලේ ඉන්න තීරම අරගෙන දුවනවා කැලේ කඩාගෙන අහස කඩා වැටෙනවා. ඉතින් මේක කොච්චර අදහනවද කියනවනම් මේ නසත්‍රකාරයෝ හම්බ කරන්නේම ඕකෙන් තමයි. කෝවිල් කාර්යෝ ගැටි දන කාර්යයට නිකන් සාමාන්‍යයෙන් හීනකදී වාතයක් පිරෙන හද්දයක් ඇහුණා තාවවෙන්දට විශාල දෙයක් තමයි කේන්දර බලන්න ඕනේ. ඊට පස්සේ කයට පහස දැනෙනවා මේ අතින් අදින්න වගේ දැනෙනවා පිටිපස්සෙන් ඇවිල්ලා පය තියලා තල්ලු කරන්න වගේ දැනෙනවා බෙල්ල පැත්තකට යනවා ඉතින් මේවා වෙන්න පටන් ගන්නතර පස්සේ මේ සංඥාවල පෙරලියක් බව දන්නේ නැතුව මේක යථාර්ථය කරගන්න හදනවා මේකට ආත්මයක් දෙන්න හදනවා මේක මම කියා ගන්න හදනවා මේක මගේ කියන්න හදනවා ඒකට තේරෙනවා සංඥාවල් පිටින් එන එක නතර කරත් ගෙවලා නිම කරගන්න බැරන් තරම් පොදියක් මිනිස්සෙක් ගාව තියෙනවා ඒ ගිනාපු පොදිය. ගිනාපු සංසාරෙන් ගినా පොදිය. ඒකත් මේ වෙලාවෙත් හැම වෙලාවෙම මේක පෝෂණය වෙමින් වෙමින් තියෙනවා. ඉතින් භාවනා කරන එක නා කරන්නේ දෙයියන්ගේ නාමයට කියලා බුදුන් සරණ කියලා සීලයක පිටලා මේ පිටින් එනව පොඩ්ඩකට නතර කරනවා. නතර කරලා මේක ඇතුලේ පැහැවෙන හැටි බලහන් ඉන්නවා. ඉතින් මේකෙදි කියනවා යම් වෙලාවක මෙහෙම උත්සාහ කරන යෝගාවචරේකට මේ කය තියෙන බවට පණ තියෙන බවට ප්‍රාණයේ තියෙන බවට තියෙන ලක්ෂණ තමයි හුස්ම කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම දක්ෂව හරියට ඇහි සුද කපන්නා වගේ කියනවා රූප බලන්නෙත් නැතුව සද්ද අහන්නෙත් නැතුව ගඳක් නැතුව කය හොල්ලන්නෙත් නැතුව ඉඳලා ඒ ඉබේ අනිච්ඡානක පේශී මාර්ගයෙන් සිදුවෙන මේ හුස්මට හිත ධානය එහෙ ඒකම එල්ල කරන එක බලාගෙන ඉඳී කියලා. එතකොට හේන් රූප පේන්න ගන්නවා මේ ශබ්ද හෙන්න ගන්නවා වේදනා එනවා. ඉතින් දැනගන්න කියනවා ඒව ඉතින් වළක්වන්න බෑ. පුළුවන් හරිය දැන් වළක්වලා තියෙන ඔය එන්නේ අර පරණ එරියස් වගේ බැංකුවේ තියෙන ඒව වගේ එන්න පටන් ගන්න නිසා ඉවසාගෙන යාප්පු වෙලා ඔය තියෙද්දිම යම් විදිහකට ආස්වාස් ප්‍රසවාසත් එක්ක ඉන්නේ කියලා. හරි අමාරුයි. මොකද අර එන ගොජ තමන දේවල් එක්ක ආස්වාස් ප්‍රසවාසෙන් නැත කර ගන්නවා කියන එක හරි අමාරුයි. නමුත් ඉතින් මේ වගේ තැනකදී නම් පුළුවන් කියලා කියතයි මොකද සුදු අඳගත්ත පිටස වැඩි පාට අඳගත්ත පිටස වැඩි. ඒ නිසා කරන්න පුළුවන් බව පේන්න තියෙනවා. ඉතින් මේ පේන්න පුළුවන් දා කරගන්න පුළුවන් කියනට තේරෙනවා මේ ආනාපානය අල්ලගෙන සද්ද තියෙනවා තමයි. තාපොඩ්ඩකින් පල්ලෙහාට ගිය ගමන් මේ කට්ටිය ඉතින් පොල් පිටිනවා, කහිනවා, පොඩි එක රණ්ඩු කරනවා, උඩ ඉන්න භාවනා කරන කට්ටිය මතක නැහෙනේ. ඉතින් උඩ ඉන්න කට්ටියට දෙයියන්ගේ පිට තමයි. බුදුන්ගේ සරණ නැහැ. ඉතින් මොනෝ කරන්නේ? එහෙම නැත්නම් හේතු දෙකන්න දෙන්නේ නැහැ. උදී උයන්ට සද්ද කරන්න එපා කිව්වොත් ඔයාලට කන්න දෙන්නේ නැහැ. දීන්ද කියන කමන්නේ කමන්නේ පොල් බින්දර කමන්නේ අපි කොහොම හරි භාවනා කරන්නම් කියලා කරනවා කියමු. එතකොට කයෙන් වේදනාව එනවා. හිතට සද්ද හිතවිලි. මේ ඔක්කොම තියේදී මහ විශාල සටනක් කරලා. යෝනාස්සෙකුට අලුපුල් ගිරියක් තියන්න හදනවා අපි හිතමු ආනාපාන ඇල්ලුවයි කියලා. අල්ලගෙන ගිහිල්ලා යම් වෙලාවක මේ ආනාපානෙන් එන සංඥාව මේ ආස්වාසි මේ ප්‍රස්වාසය කියලා ඉස්සෙල්ලා මේක හොඳටම තහවුරු කළ මේක ආස්වාසි මේක ප්‍රස්වාසි කියලා හොඳට තිර සංඥාවක් ඇති කරනවා. ඇති කරන්නේ මේක මේ විපරිණාමය පෙන්වන අන්තිමට මේක නැති වෙලා මේක ගෙවිලා තුනී වුණාට පස්සේ මහා පුදුමාකාර සෙල්ලමක් වෙන්න පටන් ගන්නවා. අරිට අවුරුද්දකට සැරයක් රබාන රත් කරලා අරගෙන එළිය තියාන අම්මන්ඩිලා හතර පහ දෙනෙක් සුරල් දාලා ගහන්නා වගේ අර කායනුපස්සන සංසිඳුණාට පස්සේ මේ වේදනා සංඥා දෙක සුරල් ගහලා නටන්න පටන් ගන්නවා. එතකොට මේ මහායාන බුද්ධහම එක ස්වාමීන් වහන්සේ නමක් මතක් කරලා තියෙනවා. නැත්නම් යෝගාවචරේ ඇහැට රූප පෙන්වන්නෙත් නැත්තම්. ඒක නැත්නම් කරලා රූප බලන්නෙත් නැහැ. අර කය පැවැත්වීම සඳහා මෙතෙක් සතිය පැවැත්වීම සඳහා විශේෂයෙන්ම අප්‍රමාදේ පැවැත්වීම ගත්ත ආනාපානෙ දිනුනට පස්සේ මේ ඇහැට රූප නැති වුණාට චක්කායතන වැඩ කරනවනේ. එතකොට ඇහැ රූප හදාන බලනවා. හරියටම හීනෙක දකින්න දේවල් පේන්න පටන් ගන්නවා. අඬ සීනෙක වගේ තමයි තේරෙන්නේ මේ නිින්ද ගිහිල්ලාද හීනයක්ද ඇත්තද කියලා. හිත රූප හදාන බලන. ඒ රූප ඇහැට පේන රූප වලට වැඩිය සජීවී. හරීම හැඟුම් දනවන සුළුයි. ඉතින් මනුස්සය අන්දමන්ද වෙනවා මේ බුදුහාමුදුරුවෝ මේ පේනවා. මේ ජේතවනාරාමේ පේනවා මේ රුවන්වැලි සෑයත් පේනවා මේ පෙරහැර යනවා පේනවා මේ අරක පේනවා ඉතින් කටත් අරගෙන භාවනා කරනවා මම මේ කවදාකවත් නෑ අම්මා මුත්ත නැති කාලේ තරම් මේ පණ තියෙන බුදුන් පේනවා ඊමණසේක අදහන්න පටන් අරගත්තට පස්සේ අම්මුතුම ප්‍රපංච කරන එකට යන්න පටන් ගන්නවා කට උල් කර කර කියන්නේ අද නම් টොප් භාවනා හරිසෝ අර එකහමරුගෙන් ලියන බුදුහමරෝ පේලිය දාවලු බුදුහාමුදුරු පීලියට ඇවිල්ලා වාඩි වෙලා උපදේශ දුන්නා. ඒක දැන් ජාත්‍යන්තර පොත් පරිවර්තන කරලා බෙදලත් ගන්නවා. ඒ තරම්ම පින්වන්තයි යාමතු. නව සමහරෙකුට සද්ද ඇහෙන්න පටන් ගන්නවා. මේ කම්බරේට ගන්නවා. ඒක ඇහෙන්නේ කොහොමද මේ මැරිච්ච ආච්චම්ම කතා කරනවා. මේ කර්ණීමිත සූත්‍රය ඇහෙනවා. එහෙනම් මේ භූතේ ප්‍රේතෙක් ආවා. ඉතින් ඒක කොච්චර මවා ගන්නවද කිව්වොත් අර භූතයට ප්‍රේතයට පණක් දෙනවා ගඳක් දෙනවා ඔක්කොම දෙන්න පටන් ගන්නවා. සමහර කඳ එනවා බොහොම අඩුයි ඒක වෙනවා. එහෙම නැත්නම් රස දැනෙන්න පටන් ගන්නවා. නැත්නම් කයට පහස දෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා විපස්සනා වෙදී ඒක තැනකදී මෙවර ඇතුලෙන් එන සංඥා නතර කරලා සාමාන්‍ය කය නඩත්තු කරන කායනුපසන නතර කරලා පස්සේ පුදුමාකාර විදිය ඇතුළත වැඩ පිළිවෙලක් කරන්න පටන් ගන්නවා. මේක මේ භාවනාවේ එක අවධියක් බව දන්නේ නැතුව මට පිළියම් කරන්න ගියාට පස්සේ පිස්සු හොඳ එක තමයි හැදෙන්නේ. සාමාන්‍ය පිස්සු නෙවෙයි වඩා හොඳ එක. මේක කියලා තියෙන ඔය මොකේද සුසීම සූත්‍රයේදී ඒකෙදි කියලා තියෙනවා නිකන් කතාවේ යන තාලෙට සුසීම සෝසීම කියලා කියන්නේ අන්‍ය තීර්ථක පරිභාෂක කණ්ඩායමක නායකයෙක්. බුදුරජාණන් වහන්සේගේ මේ විපස්සනා භාවනා ක්‍රමය නිසා බොහෝ දෙනාට මිනිස්සු සලකන්න පටන් ගත්තා. මේ මිනිස්සු සතු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, තවුර තම්බලා දෙන බතක් කාලා සීල සමාධි ප්‍රඥා පුරුණා කියලා මිනිස්සු හරියට උදව් කරන්න පටන් ගත්තා. අර මිනිස්සුන්ට සාභ සත්කාර නැති වුණා. නැති වුණත් ඒ කණ්ඩායම කතා කරලා කිව්වලු දැන් මේ ක්‍රමේ හරියන්නේ නැහැ. කවුරු හරි බුදුහාමරගාවට ගිහිල්ලා ඊ කියන බණ ටිකක් අහන ඇවිල්ලා අපිටත් උගන්න බලලා අපිත් ඒ බණ ටිකක් කියලා ගියක් හරි හම්බ කරගෙන මේ මහානකම කරමු කියලා. ඉතින් කට්ටිගල සුසීම තමයි දක්ෂයා යන්නේ කියලා. සුසීම හැමතුරු ගියේ මොකටද? මේ බුදුජාන් වහන්සේ ළඟ දිබ්බ චක්කු ඥානෙ තියෙනවා. දිබ්බ සෝත ඥානෙ තියෙනවා. පරිචිත්ත ඥානනාන තියෙනවා. මේ හැම දෙයක්ම තියෙනවා මෙන්න මේක ඉගෙනගෙන මම ඉන්නම් කියලා ආනන්ද හඳුගාඩ කියලා කියන අනේ මට හරි සන්දාවක් මතුණා මට බුදු ආනුගාම පැවිදි වෙන්න. ආනන්දහමර පොඩ්ඩක් ගඳ දැනිලා වගේ කියලා කියනවා ආනන්ද බුදුරජාණන් වහන්සේට ස්වාමීන් වහන්සේ මේ කුසීම කියලා කෙනෙක් ඇවිල්ලා යන පරිබ්‍රාජකේ පැවිදි වෙන්න කැමතියි. දැන් මෙහෙට උනත් කතෝලිකෙක් ඇවිල්ලා පැවිදි වෙන්න උනොත් අපි උඩින් ගන්නෙ. අයි මේ වෙන ආගමකින් ඉන්නේ සුද්දෙක්ගේම ආවොත් අම්මා ආවඩ එල්ලලා පොල්තිල් ගාලා තොරන් බැලලා තමයි බාරගන්නේ මොකද ලොකු නම්බුවක් නේ අප්පා. සුද්දෙක් ආවා කියම. හැබැයි මුන් එන්නේම ඔත්තු බලන්න. ඔය එකෙක් නෑ මේ සිංහල බෞද්ධය විතර දාමක වැඩ කරන. මොක හරි කමන්න සුදු පැවිදි කෙරුවට පස්සේ මු කට ඇරගෙන බලහින්නේ මොකටද? කාටද දිබ්බ චක්කු පහළ වෙන්නේ කියන්නේ. කාටද දිබ්බ දෝත පහළ වෙන්නේ කියන්නේ. කාටද අර ඥානෙ මේ ඥානෙ. ඊටසක් යනකොට ආමතු කට්ටියක් කියලා බුදුහාමුදුරුවෝ කියලා කියනවා ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේගේ සාසනය පැවිදි වීමෙන් කරන්න තියෙන වැඩි කරගත්තා කියලා. කියන්නේ රහත් භාවය ප්‍රකාශ කරනවා. සුසිම හිමීට යාමට පිටපසෙන් ගිහලා අහනවා දැන් ඔබ වහන්සේ වැඩ හරිනේ. දැන් ඔබ වහන්සේට දිබ්බ චක්ක තියෙනවද? දිබ්බ සෝත තියෙනවද? පරිචිත්ත ඥාන ඥානෙ තියෙනවද? ධ්‍යාන තියනවාද? අනාවි කර නැහැ කිය. මෙයා කියනවා අලි කිලියක් නේ දැන් මං ආවේ මේක හොරකම් කරන්න යන්නේ දැන් මේ ඔක්කොම හම්බෙච්ච නන්නන් නෑ. එයා කියනවා උඹ දැනගත්තත් නොදැනගත්තත් මම මේ විපස්සනා භාවනා කරලා වැඩේ නිම කරගත්ත කෙනෙක් කියනවා අර මනුස්සයා අලිමන්දියට ආරක් මොනවාක්වත් තේරෙන්නේ නෑ. බුදුහාමුදුරුවෝ ගිහිල්ලා කියනවා නේ සාංශ මම පැවිදිුනේ මෙන්න මේ අදහසින් දැන් මේ කෙලපැමිණිච්ච කෙනෙක් හම්බෙලා හවට පස්සේ ඒගොල්ලෝ ගාව මේ මොනවාක්වත් නැහැ කියලා. එතකොට බුදුහාමර කියනවා උඹට තේරුණා සුසීම නැති වුණත් උබ්බේව ධම්මට්ටි ඥානම් පච්චා නිබ්බාණං. උඹට ඉස්සලා ධර්මයේ පිහිට ආධාර ලබන්න ඕන ධර්මයේ පය ගහ ගන්න ඕන ඊට පස්සේ නිවන් ලබන්නේ. මොකද්ද ධර්මයේ පය ගහනවයි කියලා කියන්නේ? භාවනා කරන යනකොට මේ වගේ ඇතුළතින් එන්න පටන් ගන්නවා විවිධාකාර දේවල් ඔය එකක් දිගේ හරි යන්න ගියොත් හොඳට මතක තියාගන්න කල්ප ගානකට පටලවිලා පටලවනවා. එක්කෙනෙක් නෙවෙයි වැටෙන්නේ අර හාව පිටිපස්සේ ගිය කට්ටිය වගේ. පල්ලත්තයට බුදිය ගත්ත හාවට පල්ලත්තක් උඩ බෙලිය ගිරේ කඩච්චා ඌට ඇහෙන්නේ අහස කඩ වැටෙනවා. අහව කියන්නේ අහිංසක රතෙක්නේ. ඉතින් මීමින්න අහන මොකද වංශිනා දුවන්නේ කියලා. කෑ ගහන්න වෙලා නැහැ, පස්ස බලන්න වෙලා නැහැ, අහස කඩ වැටෙනවා. ඉතින් මීමින්නත් යනවා. පිටය අහනවා මොකද මිනිස්සයා මිනිස්සු දුවන්නේ. මේ මේ හාව දැක්කේ අහස කඩා වැටෙනවා යක්. අනේ අන්තිමට අල්ලි කොටි සේරම කැලේ කඩන දුවපන්. සිංහෙක් ඉඳලා අහනවා මොකද යකෝ කියලා. ඉතින් අර කියන්න බෑනේ මොකද වෙන්නේ කියන රාලහාමි මේකයි වැඩේ මේ අහත කඩාන වැටෙනවලු. අපිත් එක්ක යන් කිය. ඔහෙට පියව ගියාට පස්සේ තමයි වෙන කෙනෙක්ව නතර වෙන්නේ නැහැ. ඒක දැක්කද? අලියයින් අහනවා. අනේ නෑ ගෝනා කියපු හින්දා දුවන්නේ. ගෝනට කතා කරලා තෝ දැක්කද? නෑ නෑ මේ මුවා කියපු නිසා දුවන්නේ. ඉතින් අහන තෝ දැකලා දුවන්නේ නෑ නෑ මේ මේ ඉත ඇදීපු නිසා. මේ මිනිහා දැක්කම හාවෙන් දැක්කම පස්සේ වේවුල වේවුල පස්සේ වේවුල කියලා කියනවා. එහෙමයි හාමුදුරනේ මම නම් දැක්කා. කොහෙදද? අයියෝ මේ පැත්ත බලන්නවත් බෑ. මේ පැත්තට ගියොත් එimhe මේ බඩ යනවා මට. නැනතෝ ගියනත මරණතෝ කියලා ඉස්සර කරන ගිල බලනකොට අනේ මොකක්වත් නැහැ. අර බිලි ගහට හාවට සිංහර පේනවා. ඊට පස්සේ කියනවා බොලල්ලා. මොහර දෙයක් වෙච්චාම හොයපල්ලා. මනේ ඒකට කියනවා සිංහවලෝකනය කියලා. එනතු එනකොට කඩාන දුවන කියන බලු අවලෝකනය කියලා කියන්නේ. සුනක අවලෝකනය කියලා. භාවනා කරනකොට මේ සංඥාවේදී ප්‍රශ්න ආවට පස්සේ ඔක්කොමලා සුසීමලා තමයි. ඔක්කොටම ඕන ගන්න භාවනා කරලා දිප්ප චක්කු දිප්ප දෝත අර ඥාන මේ ඥාන මිස මේ ධර්මයේ ඇති හැටි නෙවෙයි. ඒ නිසා මේ සංඥාවේ පට ඇරලා දකින්ද සංඥාවෙන් කොච්චර වෙ නලවනවද කියලා නලවන මම නෙවෙයි. රොත්තම ඇදගෙන දුවන්නේ. ඒක දිහා බලනකොට පේනවා මේ රැළට වැටුනොත් නම් රැළට අහු වෙනවා අහු වෙනවා අහු වෙනවාමයි. කට්ටියත් එක්ක ඉඳ ගියාම අඩුම දක්ෂයා තමයි ධක්ක తీරුවම තමයි කණ්ඩායම මේවා. ඊට පස්සේ අනිත් සේරම අනුකම්පාවටත් එක ඒකට උදව් කරුවාට පස්සේ කඩාගෙන පළච්චි අර ඥානවන්තයාටවත් අර සෙනඟ වැඩි වෙච්ච නිසා කරගන්න බෑ. ඒ නිසා මෙතෙන්දි හරිය වැදගත් වෙනවා මේ සංඥාව ගැන කතා කරන එක. ඒ නිසා මේ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ කියනවා යතෝ නිදානම් පුරුසං සංඥා නිදා සංඥා ප්‍රපංච සංඥා සංකා සමුදා චරಂತಿ යම් හේතුවකින් පුරුෂයෙකුට ඒ ප්‍රපංච සංඥා සංඛාර දෝරේ ගලන්න පටන් අර ගන්නවා නම් ඒකේ නත්ති නත්ති තේසං අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේතබ්බං මේක අභිනන්දනය කරන දෙයක් ඒක නෑ බැස ගන්න දෙයක් නෑ ඒකේ නම්බු කරන දෙයක් නෑ මේ ඔක්කොම හිතේ පහළ වෙන මනෝ විකාරය නැත්තම් මනෝ පුබ්බංකමයි මේක මනෝ සෙට්ටයි මේක මනෝමය. එක්කෙනෙක්ගෙන් පටන් ගත්තට මොකද ඒ මොඩයත් එක්ක දුවන අනි රැළමින්ද අන්තිමට සත්පුරුෂයාටත් කරගන්න බැරි වෙනවා මොකද ලෝකෙ දුවන ප්‍රජාතන්ත්‍රවාදයට වැඩි ඡන්දෙට. ඉන්නේ මේ වෙලාවේ සිංහෙක් වගේ නතර වෙලා කනට දෙකක් ගහලා අර මෙලට ඇදගෙන යනවයි කිව්වහම බුදුරජාණන් කියනවා කල්යාණ මිත්‍යාඹලට දුද්දදන් දදාති දුක්ඛරං කරෝති දුක්ඛමං කමති කියලා දෙන්න බැරි දෙයක් මේ දෙන්න හදාන්නේ. දුෂ්කර දෙයක් මේ කරලා දෙන්න හදාන්නේ. මේ සඳහා විඳින දුක දරුවෙක් වදන අම්මා කෙනෙක් විඳින්නේ නැති දුකක් විඳින්නේ. මේ මේකයි පුත්‍රජාන වාසය කරපු ශ්‍රේෂ්ඨ විප්ලවය ඕනම කෙනෙක්ගේ Tamanට ඇහෙන ශබ්ද, ඒ රූප, ඒ ගඳ අනිවාර්යයෙන්ම ඇද්දකින් දක්කට වැඩිය පිළිගන්නවා. පිළිගන්නේ මොකද බොක්කෙන් මෙන එකනේ. දැක්කා වගේ. කවදාකවත් කවුරුත් කැමති නැහැ ඒක දිහා බලලා ගිහිල්ලා ඇත්ත මොකද්ද කියලා බලන්න. ඉතින් මේක කොහෙන්ද පටන් ගන්නෙ කිව්වොත් යතෝ නිදානම් පුරුෂම් පපඤ්ඤ සංචා ප්‍රපංච සංඥා සංඛා සමුදාචරන්ති එත්ත තේනත්ති අභිවචරණං අභිනන්දිතබ්බං වජ්ජෝසේතබ්බං මේක පෙන්වන්නට ඊට පස්සේ කොටිතු ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා සඳහන් කරනවා මේ සංඥා වහන්සේට ඇවැත්නි ඇහැට රූපයක් හම්බ වෙනකොට චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන. ඇහැට රූපයක් මුලිච්ච වෙනකොට එතන ඇහි චක්කු විඥානය උපදිනවා. තින්නම් සංගතිපස් ඔය රූපයක් තියෙනවා නම් බලන මනුස්සයගේ ඇහත් සජීවී නම් හිතත් එතන නම් ඒ තාක් දුරට දැකීම නැමැති ස්පර්ශ සිද්ධ වෙනවා. මේ තුන එකට ගමන් කරන තාක්කල් මේ පුද්ගලයා බලන්නෙක් බවට පත් වෙනවා. චින්න සංගතිපස්සෝ පසපච්චය වේදන. එතකොට මේ මනස පේනවා මේ දැකපු දේ සුභයක්, අසුභයක්, මේක මනාපයක්, කමනාපයක් කියලා වින්දනයක් ඇති කරනවා මේ දැකපු රූපේ මත. යං වේදේති තං විතක්කේති. ඒ තමන් විඳපු දේ තමයි විතර්කණය කරන්නේ. විතර්කණය කරගෙන නැවත හපා කනවා. ඒකට කියන්නේ සාමාන්‍ය හරක් දවල්ට කාලා එයාට වමාරා කෑමක් කරනවා. අවල් 30 කාලා කාලා කිහිල්ල läගලා උන් කරන්නේ වමානක. ඒ වගේම තමයි යමක් අපි වින්දා නම් ඒ විඳපු සෑම දෙයක්ම ඒ වැදගත් කියලා හිතන දේවල් අපි නැවත වමාරා කෑමක් කරනවා. ඒකට කියනවා විතර්ක කරනවා කියලා. යං විතක්කේති තම්පපංචේති. යන්නේ විතර්ක කරන්න කීක දිගිය තමයි මේ වහක් බෞලියට වැටෙන්නේ. ඉතින් ඒක සීමාන්තිකව ගොඩනගෙන පටන් ගන්න ඉතින් මනස ජීවත් වෙන්නේ මනෝලෝකයක, හීන ලෝකයක. ඉතියාට ඕඩි තරම් හේතු කරුණු තියෙනවා. ඒ දේ ඇත්ත කරලා පෙන්නනවා. ඊට පස්සේ ඒකට බොරු කිව්වොත් එම කවුරුහරි ඒකට විරුද්ධව හටම් කරනවා. ඇත්තයි කියන කෙනෙක් ඉන්නවා මෙයා බොක්කෙම මගේ යාළුවෙක් හොඳම කල්යාණ මිත්‍යයි කියලා අර හාව ගලනෝ කාපු ඉත්තයා මේ මීමින්න හාවට වෙන්නේ කිට්ටුම යන්තුල යාළුවෙක් කියලා. ඒ දෙන්නගෙම කාපු ඉත්තයා දකින්නට දෙනවා අම්මෝ අපි සතුටු වෙන්න ඕනේ මේ කැලේ මෙහෙම එක වගේ යාළුවෝ ඉන්නවා දකින්න. නමුත් බුදුජාන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ යම් වේ මේ අතර බුදුරජාණන්සේ කතාවට මේ කොට්ටිත සෝන්ති පැහැදිලි කරලා දෙන්නේ යමක් අපි ඇහෙන් දැක්කා ඇහෙන් දැක්කනකොට ඒක අපිට මේක මනාපමනාප පහළ වුණා නම් මනාප අමනාප පහළ වෙච්ච දේවල් පමණයි විතර්කණය කරන්නේ අදුක්කම සුඛයට අහුවෙන මනාපමනාප දෙක නැති දේවල් කවදාකවත් විතර්කණය කරන්නේ නැහැ ඒක අපේ ශේෂ්ඨයට අදාළ නැහැ ඇහැට වගේම කනට වැදිලා යමක් අපි කුප්පන්න පුළුවන් නම් නැත්නම් අපි පිනවන්න පුළුවන් නම් මනාපමනාව දෙක පහළ වෙන දේ පමණයි අන්ත දෙකට යන දේවල් පමණයි අපි වමාලා කන්නේ. කවදාකවත් කනට ඇහෙන සාමාන්‍ය ශබ්ද අපි නැවත විතර්කණය කරන්නේ නැහැ. මොකද ඒක අදාළ නැහැ අපට. නාසයට දැනෙන ගඳ, දිවට දැනෙන රස, කයට පැනෙන පහස මේ සියල්ලෙම එක්ක කර්ම ශක්තියක් නිසා නැත්නම් තමන්ගේ රුචි අරුචිකම නිසා, තමන්ගේ පෞරුෂත්ව නිසා මේක නම් වැදගත් කියලා හිතනවා. මේ හිතන දේවල් නැවත වමාර වමාර හරක් වමාර කන්න වගේ ප්‍රපංච විතර්කණය කරනවා. මේ විතර්කණය කරනවා කියන්නේ ඇතුළත කතාව යනවා. ඊට පස්සේ ඒදිගේ විශාල හීනමවන්න පටන් ගන්නවා. සබම් බුබුලු පිපිලා ඉන්නවා වගේ. පෙන බුබුලු පිපිලා ඉන්නවා වගේ. ඊට පස්සේ මේ මනුස්සයා ඒක තුල කොච්චර ජීවත් වෙනවද කියනවනම් ඒ මනුස්සයාට පේන එක විශාල සොයා ගැනීමක් වගේ. ඒ තමා විසින් හදන්නද සම්බම්බෝලයටම තමයි යට වෙලා සමුදාචරණය කියලා කියන කෙනා සුනාමයට අහු වෙන විශාල රැල්ලක් ඇවිල්ලා තමන්ම වවාගත්ත රැල්ල තමන් වටුණාට පස්සේ ගසාගෙන යනවා කියලා අහන්න දෙයක් නැහැ. මම සතුටු වෙනවාද අපිට මේ මාතෘකාව මතු කර ගන්න පුළුවන් වෙච්ච එක ගැන. මොකද අපි දහන මෙන්ද යනවා අපේ අටකුණු විශ්වාංශ හම්බෙන ඒ ශාන් සමය මුළු ලෝකෙම මේ වෙනකොට මේ මාතෘකාව ගැන කතා කරන්න ඉන්නේ දක්ෂම හාමුදුරුවෝ ඊශාන්සෝ concept and reality පුතේ ලස්සනට මේ මේ මජුපිණ්ඩික සූත්‍රයේ විස්තර කරලා දීලා තියෙනවා ප්‍රපංච කියන වචනය ගැන තමයි පොත ලියලා තියෙන්නේ පිටු 32ක් විස්තර කරනවා ගියාට පස්සේ තමයි මේ ප්‍රපංච කියන වචනේ අර්ථකථනයක් දෙන්නේ. මේ ඇතුළත තමන් වමාරා කෑම නිසා වමාරා කන්නේම තමයි රුචි අරුචි වෙච්ච දේවල්. මන්දියස් දේවල් කවදාකවත් කන්නේ. ඒ කියන්නේ අපි අන්ත දෙකට ඒ තරම්ම ආසයි කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාට හීනෙන්වත් වැටෙන්නේ නැහැ. වැටෙනකොට පස්සේ පේන එක පාළුයි ගණ්ඩ දෙයක් නැහැ ඒකේ. අපි බලන්නෙම අත්කිරිම දානියෝ කාමසිකල්ලි කාණියෝ කියන වගේ රුචි අරුචි දෙකේ. ඉතින් අපේ රුචියට කැමති තව රුචි කන්ත කෙනෙක් හම්බෙච්ච ගමන් ආ ඒකට අර බට කැලේට ගිනි තිබ්බා වගේ පැත්තට යනවා. අරුචි දෙයට අරුචි එක්කන හම්බෙච්ච ගමන් මරා ගන්නවා බෙල්ල කාලා ලේ බොන්න තරමට තරහ යනවා. මොකද බුද්ධ ජනක කියනවා මම දේශනා කරන ධර්මයේ ඒ වගේ දැඩි මතධාරී වෙන්නෙත් නැහැ. රාගය දනවන්නෙත් නැහැ. අර වගේ ප්‍රපංච කරන සංඥාවල් අල්ලගන්නෙත් නැහැ. බාධකට කිසිම දෙයකට යන්නේ නැති අර පුළුවන් තරම් මැදට ගිහිල්ලා මධ්‍යස්ත උදාසීන තැනට යන ධර්මයක් මම දේශනා කරනවා. ඉතින් ඒක කවුටත්වත් ප්‍රිය නැහැ. අතුල මාළුවක් කනකොට උම්මල කැලක් කන්න නැත්නම් මොකද්ද ඉතින් පතවලවල කන්න තියෙන රසය. උම්මල කැලක් කන්න ඉතින් ඉලෙට හැපෙන්නේ ඔන්න පතවල රසයි. ඉතින් කවුද පතෝල කන්න කැමති? ඊට වඩා හොඳයි සෝයා මීට් කන්න. ඒ සාමජ්ජින් ප්‍රතිපදාව අපි අනිවාර්යයෙන්ම විශ්කොල්ල දාලා මේ කොන් දෙකේ තියෙන අන්ත දෙක අරගෙන මේකෙන් තමයි මේ নানা ප්‍රකාර මත ભેද හදාගෙන මත ભેදට වැඩිය මත හදාගෙන මගේ මතය මේකයි කියලා නන්නු කරන්නේ. ඉතින් කොට්ටිච සංසේ සඳහන් කරලා තියෙනවා ඇහැට රූපයක් වැටෙන චිත්තක්ෂණයක් පාසා. හිතේ උපදිනවනම් මේ ස්පර්ශය නිසා අපි යම් වින්දනයක් විඳිනවා නම් ඒ විදින්නේ මනාපමනාද පහළ වෙච්චි දර්ශනවල පමණයි ඒ මනාපමනාප දෙක වැඩි වෙන්න වැඩි වෙන්න විතක්කනේ වැඩි වෙනවා යම් විතක්කේ ඉතම් පපංචේ. මේ විතර්කණය කරන දේම තබම්බෝල පුපුරන වගේ ප්‍රපංච කරන්න පටන් අර ගන්නවා. ඒ අනුව මේ මිනිස්යා ඒ ප්‍රපංච සංඥා සංඛාවලට යටපත් වෙනවා. ඉතින් මේක විස්තර කරන්න ඔය කටුකුරුන්ගේ ස්වාමීන් වහන්සේ මේ concept and reality කියන පොතේ විශේෂම නිවනේ නිවීමේ සඳහන් කරලා තියෙනවා. මේක අපි කොහොමද වෙන්නේ කියලා කුමාරවරු තුන්දෙනෙක් එකම රජුරුවන්ගේ රජුරු කියලා තියෙන මොන හරි ශිල්පයකට දක්ෂ වෙනකන් උඹලා රජකම දෙන්නේ නැහැ. මිච්චරක් සල්ලි අතර දෙනවා, මිච්චරක් බත් වේලා දෙනවා. ගිහිල්ලා කොහේ හරි කියලා මොනම හරි ශිල්පයක කෙලපැමිණලා වරිලා ඉන්නේ. මේ තුන්දෙනාම අසල කැලේකට ගිහිල්ලා සමු ගන්නවා තුම්පලකට යනවා. ගිහිල්ලා හිතා ගන්නවා අපි මෙච්චර කාලයක් ගත කරමු මොකක් හරි ශිල්පයක් අපි කියලා පැමිණලා ආයෙත් කැලේදී හම් වෙලා අපි නැමත පිය රජුරුව හම්බන්නේ යන් කියලා. ඉතින් එක්කෙනෙක් ගියාට පස්සේ හම් වෙනව තපසේ බොහෝමත්ම දක්ෂ ඉර්ෂිණාංශ කෙනෙක් යා බොහොම අමාරුයි යාළු වෙන්න. මෙයා ගොඩාක් යාට දරදී ඇදලා උදව් කරලා කරලා කරලා අගේ ශිල්පය වඩ පස්සේ යා කියන මේ කැලේ වැටලා තියෙන ඕනම සතෙක් ඇටයක් ගෙනත් දුන්නොත් එයාට මුළු ඇට සැකිල්ලම වවන්න පුළුවන් අර ඇටේ ප්‍රමාණය. ඒක දැන් ඔය සාමාන්‍යයෙන් ඔය මේ පොසිල විද්‍යාව කරන කට්ටිය ඕක තමයි කරන්නේ ආදිවාසී මිනිස්සෙගේ ඒක නියපොත්තගේ ඒක ඇටයක් හම්බෙච්ච ගමන් ඒක මෙහෙමනම් උස මෙච්චරයි දිග මෙච්චරයි කියලා සම්පූර්ණ රැටි ප්‍රමාණයට මුළු ඇටසැකිල්ලම නිර්මාණය කරනවා. ඔය රයිනෝ මේ මේ ඉස්සර හිටපු ඒ විශාල සත්තුන්ගේ එක පුංචි ඇටයක් අරගන්න. හම්බ වෙන්නේ ඇටයයි. ඊට පස්සේ මේ ඒකේ ප්‍රමාණි හැටියට අනිත ඔක්කොම දලා කටුගවල් වල තියෙනවයි තියෙන එක පුංචි ඇටකැලේ සාපේක්ෂව කරන එක. ඉතින් ඒ කාලෙත් ඒ වගේ මොකද්ද හතරක් තිබිලා තියෙනවා. ඕනෙම ඇටකැලක් වටලා ගිහලා දුන්නොත් එයාට පුළුවන් ඒකේ මේ ඇටසැකිල්ල හදාගන්න. ඊගාව එක්කන ගියාට පස්සේ කියලා දෙනවා යම් විදිහකට ඇටසැකිල්ල තියෙනවා නම් අංග සම්පූර්ණ එකේ මස් පුරවන්න යාලා. ඇටසැකිල්ල විශ්ීලා තියෙනවා නියර කරන්න බෑ. නමුත් ඇටසැකිල්ල නැතුව මස් දෙවිලා තියෙන කෙනෙක් හම්බුනොත් පූර්ණ ඇටසැකිල්ල කොයි දාබරේම ගිල්ලා දුන්නොත් එයාට පුළුවන් මස් පුරව දෙන්න. තුන්වෙනි එකන කියලා තියෙනවා ඇටසැකිල්ල අංග සම්පූර්ණ මස් පිළිලා නම් පණ පොවන්න පුළුවන්. පණ පෙමින්න පුළුවන්. මේ තුන් දෙනාම ගිහිල්ලා තුනෙන් දක්ෂ වෙනවා. දක්ෂ වෙලා අවුරුදු ගානකට පස්සේ නැවත කැලේදී හම්බෙලා පොඩි මලියෙන් අහන ඔබ මොකක්ද ඉගෙනගෙන ආපු රස්සාව. එයා කියනවා මට අයියේ ඕනම කැලේ ගිහිල්ලා ඇට සැකිල්ලක් ඇට කැලක් ගෙනන් දෙන්න මම ශිල්පී ඉගෙන ගත්තා මට පුළුවන් ඇට සැකිල්ල මාවන්න. ඉතින් එයා ගිහිල්ලා තුන් දෙනා ගිහිල්ලා ඇට කැලක් අරගෙන එනවා. ආයෙත් දුන්න දවසේ එයා ඉන්ද්‍රජාලයක් කරනවා. කෙරුවට පස්සේ සම්පූර්ණ දිග මේ ව්‍යාග්‍රේගේ බොහොම ලස්සන ඇට සැකිල්ලක් වෙනවා. ඉතින් අනිත් එක නම් බලාගෙන ඉන්න ඇට සැකිල්ල මාපුවාන් එයාගේ ශිල්පේ තමයි ඒ ඇට සැකිල්ලන මස් පුරවන්නේ. ඊට පස්සේ ආ මවනවා සතා සම්පූර්ණ මස් සහිත ව්‍යාග්‍ර රූපයක්. තුන්වෙනි එක නකින දැන් ඔබ මේ කරනවා නම් මට පුළුවන් පණ දෙන්න. දැන් ඉක්මනට පණ දීපුව මමකට ව්‍යාග්‍ර පණ තුන් දෙනාම කාලා දාන්න. තමන්ම මවන ලද මේ ලස්සනට මවන ලද දේ තමන්ම කාබාසිනිය කරන ඕක තමයි අපි දවස පුරාම පශ්චාත්තාප වෙනවා කියලා කරන්නේ. වේකකවත් මොකක්වත් පසුබිමක් ඇත්තේ නැහැ. පුංචි කොනක් තියෙනවා. ඒක අනුව දිගටම වවාගෙන ඉතින් කොච්චරක් වෙහෙස වෙනවද? කොච්චරක් මේ කාපු බත දිරව ගන්න බැරුව කොච්චරක් අපි පැලහෙනවද ඊර්ෂ්‍යාවෙන්? කොච්චරක් අපි තරහෙන් පැලෙනවද? ආසාවෙන් පැලෙනවද කියලා ගත්තොත් මේකේ හේතුවක් තියෙනවා නම් වටිනවා ඒක. නොසර්වඥ වෙනවා සියල්ලම මනෝමූලයි. නිසා රූපයක් දකින්නකොටම ඒ රූපේ උපදින්නා වූ මනාප භාවය වූ අමනාප භාවය ඉන්නකොටම දැනගත්තා විරූපේ මම නැවත නැවතත් බලන්නේ මේක නැති වෙච්ච මනාපම්මනාප නිසා නැවත නැවත බැලීම නිසා අනිවාර්යයෙන්ම අපි ඒක පිළිබඳව අභිවදිතබ්බං අජ්ජෝසිතබ්බං අභිනන්දිතබ්බං කියන බැස ගැනීමත් ඒක ළඟ ගැනීමත් ඒක බදා ගැනීමක් කරොත් ඔය ඇති සංසාරදික මොනම රූපයක් දැකලා හෝ ඒකට බැසගත්තා නම් මේක මගේ කියාගත්තා මේක මම කියාගත්තා මගේ ආත්මේ කරගත්තා නම් අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසිතබ්බං ඒ පුංචි ආශාව ඒ පුංචි තරහව මේක මට දකින්න එපයි කියන ඒ හොඳටම ඇති විතරක් කරන්න ප්‍රපංච කරන්න ඊට පස්සේ මේ මනුස්සයා කොච්චර දුර ගෙනියනවද කියලා මේ මනුස්සයාට හිතා ගන්න බෑ අරුවචන්සේ වැඩ ඉන්න කාලේ සක්ති දේවීන්ට දවසක් ඇවිල්ලා ප්‍රශ්න කරනවා ප්‍රශ්න කරනකොට සක්ති දේවීන්ට පොඩි බණපදයක් බුදුහාම කියනවා නානන් ලෝකේ සප්පං අබිනිවේධාය කියලා තමයි මේ ලෝකේ කිසිම දෙයක් නැහැ බැසගෙන බදා ගන්න දෙයක් කියලා. දකින්න දෙයක්වත් අහන දෙයක්වත් ගඳක් රසක් පහසක් තබා. අද්දික වහිනකොට ඔය භාවනා කරනකොට එන රූපය සද්දයක් ගන්ධයක් රසයකවත් මොනම දෙයකක්වත් ඔය බැස ගන්න දෙයක් නැහැ කියලා. නාලන් ලෝකේ සබ්බං අබිනිවේෂාය. මොනම දෙයක්වත් බැදගෙන ඔය වමාර කන්න දෙයක් මේකේ නැහැ. මේ තියෙන හරියක් තියෙන්නේ කුණම තමයි. නොකා බැරිකමට කනවයි. ඉතින් මේක බොහොම සක්‍රීයව ගෞරවයෙන් අරගෙන ගිහිල්ලා ගිහිල්ලා ටික දවසකින් යට මතක නැතිලා පස්සේ වයිජයන්ති කියලා මාලිගාවක් හදලා. මේ මාලිගාව නිර්මාණය කරපු දවසේ විශාල සම්භාෂණයක්. මේ මාලිගාව ළඟම පහළ වෙනවා අප්සරාව 500ක්. ඉතින් 500 මේ මාලිගාවට නංගවාගෙන දැන් ඉතින් දිව්‍ය තූර්ය නද නාද කරගෙන දැන් ඉතින් ගෙට ගෙවීමේ උත්සවයේ තියෙන වෙලාවේදී මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ 이르දීන් ඒ තව තිස්සට වඩන. වඩනකොටම ආනිදුකාණන් වහන්සේ වඩින්න මැනවි කලාතුරකින් තමයි උපවාසය වහන්සේ තමක් වඩින්නේ කියලා අර උත්සවයේදී යනවා මොකල්ලාන සාංශ හම්බෙන්නේ කියලා සිංහාසනෙම සෛලාසනෙම පාණ්ඩු කම්බල සෛලාසනෙ වාඩි කරවලා සූදුක්ක තලකන ස්වාමීන් වහන්සේ අපි පොඩි කිවැදීමේ උත්සවයකට ඇත්තලා හිටියේ. කැමති නැද්ද ගිහිල්ලා මේ මගේ නව නිර්මාණය බලන්න කියලා. හොඳ ප්‍රශ්නයක් නෑ ඉතින් ඉතින්. අඳ ගහන යනවා. ගිහලා බලනකොට දැන් හැම අප්සරාවක්ම වල ජනේලෙන් එළියලුවට දාගෙන මේක බොහොම ලස්සන සරසලා තව පොඩ්ඩකින් ගෙවදින්න තියෙන වයිජාන්ති ප්‍රාසාදේ විශාල චූතිනාද සහිතව තියෙනවා. ඉතින් ශක්ති දෙවිඳන් පෙන්න පෙන්න වටේ ඇවිදිනවා. ඇවිදිනකොට මොකද ස්වාමීනාංශ කරන්නේ? විශාල ජලාශයක් මවලා ඒ ජලාශයේ මැද මේ වයිජාන්ති ප්‍රාසාදේ පා වෙන සකස් කරනවා. සකස් කළොත් දකුණු මාපටැංගිල්ලෙන් අනිනව කොනකට. අනබු අම්මික දෙදරුම් කාලා ගිහිල්ලා අර සුරංගනාවියෝ අප්සරාවෝයි කෑ ගහලා අර පෙන්ටගනේට ප්ලේන් එක වැඩිච්ච වෙලාවේ දකින්න ඇති පිළෙම. ඔක්කොමලා එළියට පයින් හදනවා මහ විශාල කලබගැනියක් වෙනවා. ලක්ෂ දේවේන්ද්‍රයාටත් හීන් දාලි දානවා. මුන්ජ බැලුවරවත කියනවා උඹට මතකද බුදුහාමුදුරු කිව්වා නාලන් ලෝකයේ සම්බන් අබිනිවේෂය කියලා මේ ලෝකෙට ගෙවදින්න දෙයක් නැහැ කිව්වා මතක නැද්ද කියලා. ඔබද මේ ගෙවදින්න හදන්නේ මොකේද? ওই ගෙවෙදීම ඇති දීර්ඝ කාමයකට දීර්ඝ ආශාවකට කියලා ඒක මත ඉඳගෙන පෙන්ලා දීලා තියෙනවා අපිට හැම සාර්ථක වෙන හැම තැනකදීම මේ සාර්ථකත්වයේ මගේ කියන මම කියාගෙන මේ ගෙවෙදීම හරහා අනුන්ට කියාන්න කරන කරන මේ මේ මාන්නේ හරහා මේක මේ මේක ඇහුණ මේක දැක්කේ මේක කෙරුවේ මම කියාගැනීම හරහා අපි නොදැන ගත්තත් බුදුමාකාර විදිහේ ප්‍රපංචකරණයක් අහිංසකව පේන්න තියෙන්නේ. මේ ප්‍රපංචකරණයේ ඇබ්බැහි වුණාට පස්සේ මේක චිත්ත tattට වැටෙනවා. ඊට පස්සේ මේක දිටි tattට බත්තනට පස්සේ කවුරු හරි එකට විරුද්ධ වුණත් බෙල්ල කඩලා කන්න හිතෙන තරම් මේක මම දැකලයි කියන්නේ මම අහලයි කියන්නේ මම අත්විඳලයි කියලා කියන්නේ උඹ කවුද කියන මට්ටමට එනවා. පටන් අරගන්නේ අර තල්ලත්තක් උඩ වෙච්ච බෙලි ගෙඩියක් උඩ කියලා මතක වෙන්නේ. මේක භාවනා යෝගාවචරයෙන් අතර බොහෝමත්ම ප්‍රසිද්ධයි. ඒ නිසා අද භාවනා ලෝකේ සෑහෙන පිරිසක් ඉන්නවා මේ අනුන්සුව කරන. කමටහන් දෙනවා අභිඥාවෙන්. දෙනවා බණ බුදු ආමතුරු කිව්වට වැඩිය හොඳට කියනවා. ඒ වගේ මේ කටේට බුදුම අභිඥා ශක්තිය ඉන්න පටන් අර ගන්නවා. ඒ අභිඥා පිස්සු වට කරගන්න. වට කරලා පිස්සු ඩබල්. අද භාවනා විතර පිස්සු භාවනා ලෝකේ විතර පිස්සුවක් නෑ මේ දුනු මිදිස් කන මිනිස්සු ළඟව. ඒක වාසනාවට වගේ මේක බුද්ධ දේශනාවේ සඳහන් වෙච්ච කොටසක් වශයෙන් සඳහන් කළා තියෙනවා මේ කායනුපසන නෙමෙයි කළ වේදනානුපසන නෙමෙයි කළ සංඥානුපසනාට ගියාට පස්සේ නැත්නම් මේ සංඥාව දකින්නකොට මේ මනස තුළ ඇතිවෙන මේ සුවිශේෂී తত্ত্বය පටලවා ගත්තොත් යක්ෂයෝ දහ දෙනෙක් හම්බුනවා වගේ. ඒ ඔක්කොම මායා ලෝකයකට ගෙනියනවා. ඒ ඔක්කොම ඊට පස්සේ පුදුමාකාර විදිහට මවාපෑම් කරන්න පටන් ගන්නවා. ඇත්තට මේක මවාපෑමක් කරන්න පුළුවන් මට්ටමටත් එනවා. ඔච්ච කියන කින් දේ හරියන්න පටන් ගන්නවා. කරන කරන දේ හරියන්න පටන් ගන්නවා. මේ අහල් දාසේ යුද්ධයක් කරන අහල් දාසේ ලෝක විනාශ වෙනවා. අහවල් දේ වෙනවයි කියන්න පුළුවන් තරමක් වෙන්න පටන් ගන්නවා. අත්ත පොළවේ ගහලා කරන්න පුළුවන් මට. අන්තිමට වෙන්නේ මොකද්ද? මේ මනසේ ඔක්කොම හරියනකොට අර භාවනාව පැත්තක තියලා සතිය පැත්තක තියලා මේ කෝවිල් දාගෙන වැඩ පටන් ගන්නතර පස්සේ අර යක්ෂයා අර පෙරේතයා මේ මනසෙන් ගන්න පුළුවන් වැඩ කරලා මේ සීලෙත් කඩලා මට මුකුත් නැතිලා නන්නත් ආරකට. ලොකු සංසෝය සමති විදර්ශනා භාවනා මාර්ගයේ පොතේ ලියලා තියෙනවා යෝගාවචරය මෙන්න මෙවුව ගැන අහලා තියෙන්න ඕන. අහලා දැනගෙන මේවට බැස ගන්න එපා. මේවට ගෙවදින්න එපා. මේවා අභිනන්දනය කරන්න එපා. අභිනන්දනය කෙරුවොත් වමාරා කෑවා වගේ. විග්නිසායේ සංඥාවේ සම්දිස්ථානෙට එනකොට ඒක විශේෂයෙන්ම කැපිපෙන්නේ sannivedanaye බොහෝම ඍජු භාවයක් එන්න පටන් ගන්නවා. ඒ වගේම අනුන්ගේ හිත් කියවන්න පුළුවන්, වෙන්න තියෙන දේ කියන්න පුළුවන්, ඔක්කොම දැක ගන්න පුළුවන් වගේ ශක්ති වගයක් එන්න පටන් ගන්නවා. ඒ වගේම දේශනා විලාස බොහොම ලස්සන කියන්න පුළුවන් වෙනවා. ඉතින් මෙව එනකොටම ඒ පුද්ගලයා අන්ධහැර පානක සමානට හොඳට එනවා සමානට නරකට එනවා. මේ මනස දැනගත්තේ නැත්නම් මේ සංඥාවේ මොකද්ද කියන්නේ? ප්‍රනීත භාවයක් නිසා වෙන දෙයක් කියලා මනුෂයා ලෝකෙම නොමගරින්න පුළුවන්. ඉච්ඡා ප්‍රවේශම් වෙලා මේ වෙලාවේදී නැවත නැවතත් මූල කර්මත්තාන ගිහිල්ලා. එහෙනම් කායනුපස්සනාවට ගිහිල්ලා පරීක්ෂා කරලා බලන්න ඕනේ මෙතනින් යහ කොතෙන්ද යනකම් සත්‍යයේද කොතනින් යනද මනෝ විකාරද කියන්නේ. මනෝමේද මනෝමූලකද කියන එක දැක ගන්න කිසිම විදියකට දෙවන්නේකට උදව් කරන්න බෑ තමන්ම තමන්ගේ මනෝ විකාර සැක කරන්නේ. ඒ නිසා අද ලෝකේ ඉන්න ඕනේ තරම් සෝවන් වෙච්ච කට්ටිය. බර ගානක් ඉන්නවා මේ ධ්‍යාන ලැබපු අය. අභිඥා පෙන්වන්න පුළුවන් අය. ඉතින් මං ගිය පාර නිව්සීලන්ත ගිය වෙලාවේදී ඕක්ලන්ඩ් ඉන්න ලංකාරාමේ හමුදු මීටත් වැඩි දෙනෙක් හිටියා. කියන අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දකින්නකොට නම් අපිට සන්තෝෂයක් ඇති වෙනවා මේ භාවනාව ගැන. ඒ වුණාට මේ පඳුරක් කොල්ලනකොට 10 15 නමක් රහතන් වහන්සේලා ඉන්නවානේ ලංකාවේ. මොකද කියන්නේ කියලා. මම කිව්වා අම්මෝ ඕගොල්ලෝ දන්නවට වැඩිය එහේ හරියට ඉන්නවා කියලා. මේ මෑතක ඉන්ටර්නෙට් එකේ බුදු කෙනෙකුත් පහළ වුණා. අදන් තුන් දෙනෙක් පහළ වුණා එක්කෙනෙක් ෆොටෝ එක දාලා බුදුරස්මාලාවක් තියෙනවා. අග්‍රසාවක දෙන්නත් ඉන්නවා දෙපැත්තේ. ඒ කට්ටියත් රහත් වෙලා. ඉතිපක්ක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දැනෙන වයසයි ඒ ස්වාමීන් මේ කැලේ දඹුල්ලේ පන්සලේ හිටපු ලංකාවේ හිටපු මේ විදුහල්පතිවරයෙක්. ඉතින් මං කෝ ස්වාමීන් ඉස්සර තිබ්බේ ලංකාවේ මේ බුද්ධ ධාතනේ දැන් නිවන් දකින්න බෑ. භාවනා කරන්න බෑ. මේක මෛත්‍රී බුද්ධ ශාසනයේ මොන්ටිසෝරි පන්ති. ඒකෙන් තමයි නිවන් දකින්න කිව්වේ. දැන් ඉතින් නිවන් දකලා rahat වෙච්ච කට්ටියක් ඉන්නේ කොහොඳ නම. බොරු ඇත්ත නැති උනා මිනිසුන්ට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ඒ කතාව නම් ඇත්ත තමයි. ඒ උනාට සාහසයට කැතයි. උඹ ගමන්නේ දෙන්න දෙපැත්තම තියෙනවා. ඕනේ නැති කට්ටිය කෑ ගහන කට්ටියක් තියෙනවා. ඇති කට්ටිය නැති ඇත්තත් ඉදී දෙක තියාගන්න කියලා. එක දවසක් මාව හම්බෙන්න ආවා. ඔයා 10 මාරට මිනිස්සේ ඇවිල්ලා 11:00 මාර වෙනකන් 10ට ආවේ 11:00 මාර වෙනකන් කතා කරා. බුදුමාහාර කතාවක්. ඒ මනසා කියනවා මම රුවන්වැලි රුවන්වැලි ඡායයට ගිහිල්ලා කොච්චර දොසෙනකට තියාගෙන සත්‍යපට්ඨාන සූත්‍රය දේශනා කරයි විස්තර කරයි කියලා ස්වාමීන් වහන්සේ මටම තේරෙන්නේ නැතිලු කොහෙන්ද බණාරි කියලා. ඊට පස්සේ ඒ පිටසට ඉන්න තැන නැති වුණාට පස්සේ ඒ පිටසේ යන්න හදනකොට වරුසාවක් ආවා. මම අධිෂ්ඨාන කරාලු හැම කෙනෙක්ම පස්සකට යනකම් වැස නතර වෙන්නේ. නතර වුණා. කියලා මට කිව්වා මේ පැය කම ඇතුළත දා කරපු ඔක්කොම මේ මොනවද කියන්නේ මැජික් ටික තේරෙනවා. ඉතින් මං කරව බණ අහගෙන හිටියා මොකද මට නිදිමතයි මට සාමාන්‍ය 11 විතර තුන නිදිමතයි. අහගෙන ඉඳලා මේ 11 මාත් මට කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට ආයෙත් දවසක් කැල්ල ඔබ වහන්සේ හම්බෙන්න වෙලාවක් දෙන්න. මං කෝ ඒ තරම් මම තකතිරු නෑ මෝඩියෝ. උඹ දැන් ආවේ රෑ 10ට 11 මාරනකම් මගේ කාලේ නාස්ති කරා. උඹට මම එකයි කියන්නේ. පුළුවන් නම් සුමාන දෙකක් කතා නොකර ඉඳපම් අපිට පිස්සු හැදෙනවා. මේ කතාව හරිය දක්ෂයි පුළුවන් නම් කතා නොකර හිටපන් පිස්සු හැදෙනවා කියනවා. මනුස්සයා නිකන් පුවක් කිත්ත ගලේ ගැව්වා. දැරි ගිහිලා ගියා. එයාගේ ගෝලෝ බාලෝ අඬ ගහන පැවිදි වෙච්ච කට්ටියත් අඬ ගහන ඇවිල්ලා මට මේ විශාල පූජාවල් එහෙම කරලා තිබ්බේ. ඊට පස්සේ ගියා ස්වාමීන් වහන්සේ අභියෝගේ නම් බරපතලයි. හැබැයි හැම අභියෝගයකම ජය අරගෙන තිනවා. මම මේක ඔබ වහන්සේ වෙනින් කරනවා කියලා. මම ඔබ කරන්න ඉස්සලා මනෝවෛද්‍යවරයෙක් ඉන්නලා තියාගෙන බන අනිවාර්යයෙන්ම පිස්සු හැදෙනවා. ඔය හැකියාවල් සියල්ලම ගොජ දානකම් හොඳයි. නතර කරන්න බලපන් එදාට ඉවරයි. මේ සංඥාව පොඩ්ඩක් එහිම ගිය ගමන් මේ ඛණ්ඩ බොණ්ඩ නැතුව දඟට මිනිස්සුයෝ සංඥාව පටලගත්ත මිනිසෙන් අතර ශ්‍රේෂ්ඨ තැනක් ගන්න පුළුවන්. හැබැයි මේ මිනිසයා වැටෙන්නේ ඉතාමත්ම පහත් තත්යකට. මොකද හේතුව එයා දේරුම් ගන්නකොට වැඩේ වෙලා ඉවරයි. අන්තිමට මේ මනසට සීලෙත් නැතුව අර කරගෙන ගිය ධාර්මික ජීවිතයක් නැතුව පුදුමාකාර මේ කුණු වෙච්ච තත්වයකට වැටෙනවා. ඒ නිසා සමහරු කියනවා මේ ශාසනය වමතින් අල්ලන්න එපා. නිතරම ශ්‍රද්ධාව තියාගෙන නිතරම සීලය තියාගෙන මේ වගේ දේවල් එන්න පුළුවන්. ওই පුංචි පුංචි දේවල් ආවට කවදාකවත් ඒකට හොඳට හෝ නරකට ඒ නිසා කිසි කෙනෙකුට ආශිර්වාද කරන්න කිසි කෙනෙක් සුවකරනද කිසි කෙනෙකුට අපිට යමක් කරන්න පුළුවන් කියලා හීනකින් හරි හිතනවා නම් මතක තියාගන්න මොකද්දෝ සංඥාව පටලවාගෙන තියෙනවා. කවුරු හරි අඳාගෙන ආවොත් තිබහට වතුර ටිකක් දෙන්න ඒක ලොකු පිංකමක්. කවුරු හරි අඳාගෙන ආවොත් බඩගින්නට බත් ටිකක් දෙන්න. කවුරු හරි අඳාගෙන ආවොත් ගිමනට නිවනක් හේවණක් දෙන්න. නමුත් මවා පාන්න ගිය ගමන් මේ ඉන්න පිස්සු පියාට තේරම ඔකට වට උනාට පස්සේ කොහේ යනවද කියලා හොයන්න. මේකේ විශේෂම ওই ටික ගොඩක් සඳහන් වෙලා තියෙන ඇත්තටම මහායාන සූත්‍රවල ඕක්ලන්ඩ් පන්සලේදී මට හම්බෙච්ච පොතකින් මම කියවලා බැලුවා. ඒකේ කියලා තියෙනවා මේ මට්ටම දෙනකොට ඒ වගේ හැරකෙන ග්‍රහයෝ මුලින් නරක වෙච්ච ග්‍රහයෝ අනිවාර්යයෙන්ම අර මනුස්සය වට කරගන්න. මම ඔය මේ මේ වේලොන් දම් ගෲප් එකේ ඉඳලා යුනිවර්සිටි එකේ සෙකන්ඩරි එකේ ඉඳලාදී ඉතින් ඔය එක එක જાති පිස්සෝ වෙනවා ඒක සම්බන්ධ වෙනවා. ඉතින් කිව්ව වික්‍රම බුදුන් කියලා මිනිස්සෙක් කියනවා එයාගේ බුදුරජාණන් සීදන බලන්න එන්නේ. ඉතින් මාත් ගියා. ඉතින් ඒකට ඉංග්‍රීසියෙන් කතා කරන්නේ මට කතා කරනකොට ගොත කැරේ. ගොත කැරේ. කියලා කිව්වා. ඒතර ඉන්න මෑණි කෙනෙක් මෑණි කෙනෙක් තමයි මේ දේව බාධාව හරවලා දෙන්නේ. ඉතින් මෑණියෝ නැතිවම බෑ බුදුරජාණන් සීදන. ඉතින් අපි බලාගෙන හිටියා දැන් එයා කිව්වා බුදුරජාණන් සීදන සුදු පිටියක පිටපස්සේ ඉන්නවලු මම හිටියා ධම්මික හම්බුවේටි ඔක්කොම බලා හිටියා. ඉතින් මෙයා ඉඳගෙන බෙවුලනවා ඇහෙනවා ඊට මෑණියෝ මේක විස්තර කරනවා ඊට පස්සේ කිව්වා මේ අද බුදුරජාණන් සීදන නැති දවසක්. අපි මේ මේ පෙට්‍රල් පුච්චගෙන බලාගෙන ඉන්නවා මේ බුදු රැස් වීදිනක. ඊට පස්සේ කිව්වා තවත් දවසක් ඉතින් ගිහලා පුළුවන් නම් බුදු රැස් වීදිනලා පෙන්නන්න. ඉතින් මම ධම්මික හවතුරුන් ඇහුවා ඇයි මේ වගේ වැඩ කරන්නේ කියලා. නෑ ඉතින් අපි නිකන් අපිට ප්‍රශ්න නැහැ නේ. ඒගොල්ලන් නේ පෙට්‍රල් පිච්චෙන්නේ අපි නිකන් බලන එක විතරයි කරන්න තියෙන්නේ. එයා කියනවා බුදුහාමුදුරුවෝ වගේ මම සීල සමාධි ප්‍රඥා ක්‍රමයේ නෙවෙයි ගියේ මං කෙලින්ම ප්‍රඥාවෙන්දලා සීලයට ආවා. සීලෙන් ඉඳලා තමයි දානට බැසි කිව්වා. මම ඉහළ ඉඳලා පල්ලයට ආවේ ඒගොල්ලන් මට තේරෙන්නේ නැහැ කියන දේ කියලා එද ගන්නකොට මෑණියෝ තමයි ඒක කියලා දෙන්නේ. මෙයා සීල සමාධි ප්‍රඥා ක්‍රමයේ නෙවෙයි ගියේ ප්‍රඥා සමාධි සීල ක්‍රමයට ආවේ ඒ නිසා මෙයා කියන දේ තේරෙන්නේ හැබැයි මෙයා බුදු වෙලා ඉන්නේ. ඒ මනස බොරු කරනව නෙවෙයි මනස අවංකවම පටලවා ගන්න. බලන්න ඉන්නකොට තියෙනවා අනේ මොන්න තරම් බුදු කෙනෙකුටවත් ගොඩ ගන්න බෑනේ දැන්. බුදු කෙනෙකුටවත් ගොඩ ගන්න බෑ මේ සංඥා බොහෝම සරලව පටන් අරගන්න. මේක ඩිංගිත්තක් කර තල්ලට උඩට වැඩි බෙලිගෙඩිය වගේ තව මීමින්නේ කිට්ටු වෙච්ච ගමන් කැලේ කඩන්න දුන්නු. කරුණා කරලා මතක තියාගන්න විපස්සනාව කියලා කියන්නේ ඇතිදී ඇති හැටියට දැකීමක් මොනම ක්‍රමයකට ඕක පිළිබඳව තොරන් ගන්න ගත්තොත් ලොකු සංචින්න කාලික බොහෝම ලස්සනට ඔය කතාව සංඥා වංශේ නමක් ඕනේ වැඩක් කිරුවොත් හරියනවා මහානකම ඇර මහානකම විතරයි කරන්න බෑ ඉන් එහාට යන ඕන සුව සේවාවක් ඇස් දෙකමක් නැත්තර බැලිලක් පට්ට ගහලා කියනවා. මේ සාසනෙ විනාශ වෙන තැන. නිසා භාවනාව හරියන කෙනා මතක තියාගෙන ඉන්න මේ ਸਰුවචනංශේ දීපු දේ තමන්ගේ මේ දුක ගැලවීම පිණිස සුපටිපන්න භාවයේ පිණිස සංඥා සංඥා වශයෙන් හඳුනා ගැනීම පිණිස මිස ওই සීමා පැනපු ගමන් කොහේ යනවද කියලා හොයන්න බෑ. සත්පුරුෂයෙකුටවත් උදව් කරගන්න බැරි තැනකටපත් වෙනවා. ඒ නිසා ওই ලෙඩෙන් මැරෙන එක හොඳයි. ඔය එන කරදරෙන් මැරෙන එක හොඳයි. ඕක කාලා, ඕකට අබිනිවේෂණය කරලා, ඕකට අජෝසිතබ්බං, අභිවන්දිතබ්බං, අබිනතිබ්බං කියන විදිහට බැසගත්තට පස්සේ ඒක නිකන් අර සූදුවට බැයි. එනිසා අපි සූදු කාර්යයට බයි. කුඩු ගහන මිනිහට බයි. සූදුවන් තුවාට බයි. එහෙම නැත්නම් ස්ත්‍රී දූර්තයට බයි. මොකද මේ දූර්තේ නැති කෙනෙක් නැහැ. නැති කෙනෙක් නැහැ හැම කෙනා මොකක් හරි ලණුවක් කාලා තියෙනවා. ඉතින් ඒක පෙන්වලා දෙන්න හදනකොට හරියටම නිකන් පෙකිනි වල කැපුවා වගේ යාට හරියට කියන්නේ. දැන් බුදුරජාණන්සේ කාටවත් පෙන්ලා දෙන්නේ සතිය කියන කණ්ණාඩිය පෙන්ලා කියනවා. මේකෙන් නිතර මූණ බලාපන් ඔබට තේරෙයි වේ රූප මට්ටම මේකයි වේදනා මට්ටම මේකයි සංඥා මට්ටමට යනකොට මේ මුළු ලෝකෙම දුවන්නේ ආකල්ප මට්ටම. වෙන විදිහකට කියනවා නම් කායනුපස්සන ඉවර කරපු ගමන් ධම්මපදයේ තියෙන පළවෙනි ගාතාව තමයි තියෙන්නේ මනෝ පුබ්බංගමයි මනෝ සෙට්ටයි ලෝකෙම මනෝමයයි. ඉතින් ඒක හුඟදෙන කියන කාන්තවාදී කතාවක්. ඒක නිසා මේ නර ඔක්කොටම පැටලිලා තියෙන්නේ මේ ඔය කියන කෙනාට පැටලිලා තියෙන්නේ. නමුත් මේ කතා කරන්නේ සරුවච්චන් වහන්සේ මේ මනෝ පුබ්බංගම නම මනෝ සෙට්ඨ මනෝමය කියලා මේ කායනුපස්සනාවේදී නීවරණ කපපු කෙනාට. හැබැයි ඒ මේ මනෝමය ලෝකයේ වේදනාවට අහු වෙනවා, සංඥාවට අහු වෙනවා, සංස්කාරවලට අහු වෙනවා. චරිත තුනක් තියෙනවා. වේදනා චරිත තියෙනවා, සංස්කාර චරිත තියෙනවා, සංඥා චරිත තියෙනවා. වේදනා චරිතය හැම වෙලාවෙම సౌందර්යයට අහු වෙනවා. සංඥා චරිතය අහු වෙන්නම গুপ্ত විද්‍යාවට. සංස්කාර චරිතය අහු වෙන්නම නාම නිර්මාණයට. ඉතින් මේවා ලෝකෙ පෙන්නේ බොහෝම වටිනා ලකෝ භාවනාවෙන් හම්බෙච්ච මේ සුභාසින්තන කියන. නමුත් මේ හැම එකක්ම මායාව විසින් දෙන ලාභ සත්කාර සම්මාන සිලෝක කියන පැත්තේ පටලැවිලි. මම දැකලා නැහැ. මගේ ජීවිතේට මම දැක්කේ නැහැ. අපි අපවත්ච නායක හඳුරු ගුරුමෙන් පඬිස් වංශ වගේ මේ පොයින්ට් එක දැකපු කෙනෙක්. අනික සෑම කෙනා මේ භාවනා කරන යනකොට මේ පුංචි පුංචි දේවල් වලට හෙට්ටු කරනවා. කරකවල අතාරින්න. මේ දෙනම මම දැක්කේ හරියට පහන් කණුවක් වගේ. හරිම ආදර්ශයක් වෙනවා මේ ශාසනය කිසිසේත්ම මේ මායාවල් වලටවත් গুপ্ত දේවල් වලට නෙවෙයි යථාභූත ඥානය සඳහාමයි යත්තන කියන්න පුළුවන් ඉෂ්ඨ විරයන් වහන්සලා කියලා. මහා ඉෂ්ඨ විරයන් වහන්සේ හොඳටම ස්ථාවරයි. ඒක නිසා පැරණි සිංහල කවියක් තියෙනවා කැලණි ගංගානෝ නිතරම පහල කළානෝ අටිකිචියානෝ නිතරම ජගජග ගාන. කෙටලපටානෝ නිතරම උඩයට යානෝ මීහරකානෝ නිතරම ඔළුව වනාන. මේ කැලණිකගේ දිගටම ඉතිං ගලනවා. නලකට ඔගේ ළඟගෙන හොඳට කූල් එකේ ඉන්න මීහරකා උවර ඇටමැස්ස වකන්න විතර පොඩ්ඩක් ඔළුව ගැසලා ආයේ කැලණිකගේ හොඳට නමුත් ඌ ස්ථාවරයි ඌ කතා කරන්නේ නැහැ ඌ සුදුසු තැනක ළඟගෙන ඔළුව විතරයි ගන්න. කෙටල පටල්ල කෙටලපටල කියන කෙටල වෙවිච්ච ගාල පැත්තක් වතුර පැත්තක් ගොඩ. අර වතුරේ තියෙන එක නිතරම උඩ යනවා යට යනවා උඩ යනවා අර පැත්තක් හයි වෙලා. ඇටි කිචානෝ කියන ගෙම්බ වතුරෙමයි ඉන්නේ ඌට ඉන්නම බෑ. ඌ කොයි වෙලාවෙත් දමි ගන්නවා නිතරම කැලලා. මුදු දිස්තාවරයක් නැහැ. මේ නිසා ඇටි කිචානෝ නිතරම ජඟ ජඟ ගන්නවා. කෙටලපටානෝ නිතරම උඩ යට යනවා. මීහර කානෝ නිතරම ඔළුව වනානෝ කැලණි ගංගානෝ නිතරම පහල ගලාන. ඉතින් මේ කෑ ගහන්නෙම කැටි කිච්චු තමයි. එයාගේ අඩුපාඩුව නිසා එයාට ස්ථාවරයක් නැති නිසා නිසා තේරවාදී සාහසයේ ස්ථවිරත මානසික කියලා කියන්නේ මහා ස්ථව කියලා කියන්නේ වේ රූප නටන කොට දාන. හතර මහ භූතයන්ගේ හොල්මන දාන. වේදනාව විලාට පස්සේ වේදනාව විජයෙන් අල්ලනවා ඔය ඔක්කොම මනාපමනාප සුඛ දුක්ඛ දෙකේ තියෙන. ওই දෙක මැදගෙන ගිහලා අදුක්කම සුඛයට ගියම ওই නාටකම ඉවරයි. ඉතින් සංඥා සෙල්ලම දන්නවා අපිට නාශනන් වලට දාගත්ත නහය පිටගත්ත නමීහරකෙක් වාගේ ඔය එක සංඥාවක් වැරදිච්ච ගමන් අපි ජීවන ඔක්කොම මේ ඒ පෙර ගමන එහෙම නැත්නම් ගඟදි ගිහලට යන ගමන එහෙනම් මේ කඩාගෙන යන ගමන ඔක්කොම පාවා දෙනවා. සංස්කාර වශයෙන් මේ නිර්මාණ කරන්න ගිහිල්ලා අපි නිර්මාණය කරන හරියක් නිර්මාණ කරන සංසාරය. අවිඥානය කියලා කියන්නේ ඒවා වෙන් කරලා හදන දේවල් මේ ඔක්කොම දැනගන්නවා මිසක් ඒගොල්ලන්ගේ තියෙන මේ විකෘතිය එහෙම නැත්නම් ඒවට කියනවා විපිරියාස කියලා විපර්යාස විපල්ලාස දුවර දැනගෙන මේ කටයුතු කරනකොට එහෙම කෙනෙකුට විතරයි මේ ගසාගෙන යන සෙනගෙදී හරියට ඉද්ද ගැහුවා වගේ සිංහියෙක් වගේ ඉඳගෙන කටයුතු කරන්නේ. ඇත්තටම උන්වහන්සේලා යමක් නොකිරීමෙන් විශාල ආදර්ශයක් දෙනවා. ඉන් මෙපිට තියෙන කට්ටිය নানা ප්‍රාකාරයෙන් සමාජ ජීවිතයට බහිනවා, දේශපාලනය කරන්න බහිනවා, ආර්ථික විද්‍යාවට බහිනවා. බහැලිවලා මේ සාසනේ මහානකම ඇර ඉතුරු සියල්ලම හොඳට කරනවා. ජයෝගාවචරය මේ වගේ ආදර්ශය ගන්න ඕනේ. ඒ මොකද මේ තේරවාද ශාසනයේදී සුපටිපන්නයි කියලා කියන්නේ ඉෂ බාපු පැවිදිච්ච කියන අදහස නෙවෙයි. රාගයේ දුරු කිරීමට, දෝෂයේ දුරු කිරීමට, මෝහයේ දුරු කිරීමට කටයුතු කර නැත්තෝ මෙතන මේ සංඥාවේ ප්‍රපංචවල මේ විපල්ලාස පෝෂණය කරන්න ගත්තොත් එව්වම ඇවිල්ලා සුනාමියක් වඩපත් වෙලා අකමක දගනවා. ඒක නිසා මේන් පිට සතියෙන් පිට මේක නැත්තම් සතික්ව හම්බිකේ සබ්බත්තිකං වදාන. සතිය මහණි මම සීලු තන්නේ ඇති යුත්තක් කරනවා සියලු අර්ථයගෙන දෙන්න පාඩපත් කරනවා කියලා සර්වඥාන්සේ සති ආරක්ෂාවක් දෙනවා. අපිට ඒ නිසා තියෙන බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ Tamange සීලේ සති. මේ පිට දෙකට ගියා නම් මතක තියාගන්න කඹෙන් වැටිලා. පිටපොට ගිහිල්ලා. ඔක් කරන්න වෙනවා තමයි. නමුත් ප්‍රමාණ දැනගන්න කරන්න මේක අපේ නැති බැරිකමකට කරන දේවල් මිසක් මේක ආත්මීය කරගන්න නෙවෙයි. ඒකට වෙන්නේ ප්‍රපංච කරන්නට වැඩ. සංඥාව විපල්ලාස බවටපත් වෙනවා. එතකොට තමන්ම තමන් රවට්ට ගන්න. ඊට පස්සේ තමයි අනුන්ට වටන්න පුළුවන්. ඒ නිසා මේක තේරුම් ගත්තනම් මම කියනවා ইনফরমේෂන් ටෙක්නොලොජි යුගයක ඉන්නේ මේ සංඥාව තේරුම් ගත්ත මනුස්සයාට මුළු ලෝකෙම පාලනය කරන්න පුළුවන්. ඒ තරමටම විපල්ලාස ලෝකයක් මේකේ තියෙන්නේ. ඒ වගේම තමයි මේ මනුස්සයාට කියන්න ඕන දේ හරියටම පොයින්ට් එකට කතා කරන්න පුළුවන්. මොකද එයා දන්නවා මේ ලෝකේ කොච්චරක් මේ මවාපෑම් කරනවද කියන කොච්චර කාලවට්ටම් කරනවද කියන එක. එයාට ඒම අවශ්‍යතාවයකුත් නැහැ. කරන්නත් පුළුවන්. ඒ අභිඥාව තියෙන මනුස්සයා කවුද? බොරුව කරන කවුද මනුස්සයා කියලා නිකන් ගඳෙන් කියයි කිව්වා. රඟපෑම, මවාපෑම හැරෙනකොට තේරෙන පටන් අර ගන්නවා. මෙයා තාත්වික රඟපානවා තාත්විකයි කියලා කියන්නේ බොරුව ඇත්ත වගේ කරනවා. හොඳට ගෙවන්න පුළුවන් එයාට. තාත්වික රංගපෑම නිසා ගෙවන්න පුළුවන් හැබැයි අන්න එකේ බොරුව ඇත්ත වගේ පේන්න කරනවා. ඉතින් මෙන්න මේකෙන් තමයි අපි කෙලස් කපන බව දැනගන්නේ. එනිසා මේ රැල්ලට ගිහිල්ලා රැල්ලට ආපු කෙනෙක් නෙවෙයි. ඒක නිසා මම හිතනවා දායක පිළිසෙට හුඟක් එච්චර මන් දන්නේ නැහැ තේරුම් බණක් කියුණාද කියලා. මුතර කරගෙන ගිය ධර්ම දේශනාවලියේ අපේ කායනපසන වේදිනපසන ගියපු නිසා අද අපිට මේ වගේ ගැඹුරු සූත්‍ර කොටසක් අත ගන්න පුළුවන් වුණා. ඒකත් මම දන්නවා අර මුංගම් ප්‍රාක්‍මණයට බුදුහාමුදුරු කිව්වට පස්සේ නල්ලට දිගහැරලා ඔළුව රැලි ගාසගෙන හ්ම් කියන ගියා වගේ තේරෙන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. එකක් මතක තියාගන්න මේ සංඥා නැති එහෙම නැත්නම් අනිමිත්ත නොතේරෙන තැනට ගියා නම් මොන්න තරම් සැපක්ද කියලා. මුද මේ සංඥා නිසා පුදුමාකාර පටලවිලක් පටලවනවා. උණ කිල්ලක් වගේ කියලා කියනවා. උණ කිල්ලට කදාක පැටලෙන්න තුඩු වෙන්න බෑ. එන්නේ තැන පටලවෙනවා. ඒ වගේ සංඥා ඒ නිසාම ගලවලා ගන්න බෑ. උණ ගහ ගලවලා ගන්න බෑ. ඒක පැටලෙන නිසා සංඥා නැති හුස්මවත් නොදැනෙන. එහෙම තැනකට ගියාම හිතාගන්න කොච්චරක් දුරට අපි මේ ප්‍රපංචකරණයෙන් දුර වෙලා කෙලෙස් දුරු කරන තැනක ඉන්නවද කියලා ඒක සැක කරන්නත් එපා. ඒක නොඅදහා ඉන්නත් එපා. මේ සංසාරේ මහා මොහොතේ ඉන්න මනසට දිවිනක් හම්බනවා කියන්නේ විවේකය, අන්නේ උදේකලාව, අන්නේ කියන විස්රාමය නැවත නැවතත් ලැබෙමින් ඒකම සමාදන් වෙමින් දුආතරම් මේ චිත්ත ප්‍රවෘත්තිය පිරිසිදු පවත්වාගෙන යන්න ශක්තිය ධෛර්ය වේවා මේ දන තීතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දවස දේශන ධර්ම දවස ධර්ම දේශනාව නැත කරනවා ශිරු දිනාටම සනසි මුදා වේවා කියන ප්‍රාර්ථනාව